හැම දිනම සාවධාන වන්න. අප ජීවරණයට නාම රූප අරමුණු කරමින් දේශනාව පිළිපත් කළා. එම දේශනාව අනුමත කිරීමට නොහැකිවනා නාම රූප දෙකෙන් රූපස්කන්ධයේ රූපේ පිළිබඳව පමණයි ලක්ෂණ ඉදිරිපත් කළේ. එමෙනිසා නාමස්කන්ධය පිළිබඳ නාම කියන වචනය පිළිබඳ කරුණු දැක්වීමටයි අද බලාපොරොත්තු වෙනවා. මේ නාමස්කන්ධය පිළිබඳ පැහැදිලි අවබෝධයක් නිවන් ලැබීමට බලාපොරොත්තු වන සෑම කෙනෙකු විසින්ම ඇති කරගත යුතුයි. මොකද මේ නාමස්කන්ධයේ ආගේ අවබෝධය නැති නිසා ඒ නාමස්කන්ධයේ තියෙන සතුල පවන්නා වූ අවිද්‍යාව ක්‍රියාත්මක වීම නිසා තමයි සංසාරයේ පුරා මෙතෙක් කලන මෙරි මෙහි ඉතිරිකදී මේ සංසාරයේ අපේ දිගින් දිගට දුක් අනුභව කරමින් පැමිණි. ඉදිරියටත් එහෙම යන්නට වෙනවා. මේ නාමස්කන්ධයේ නියම සත්‍ය අරමුණු අවබෝධ කරගෙන මේ නාමස්කන්ධය තුළ පවතිනා වූ අවිද්‍යාදී ආර්ථාදී ක්ලේශ ධර්මයන් ප්‍රහීන කරන්නේ නැත්නම් එනිසා සෑම කෙනෙකුම නාමස්කන්ධය අවබෝධ කර යුතුයි. එදා මේ නාම කියන එක විස්තර කරන කෙටිව මතක ඇති සමහර විට නාමය කියන්නේ සිතට කියලා. ඒ සිතේ කොටස් ප්‍රධාන වශයෙන් හතරක් තියෙනවා. වේදනාව, සංඥාව, සංඛාර, විඥාන කියලා. එතකොට වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය, විඥාන ස්කන්ධය කියන ස්කන්ධ හතරම නාම ස්කන්ධයට අයත්වන්නේ රූපේ, රූප ස්කන්ධයට අයත්වන්නේ. එතකොට මේකන බුදුජානන් වහන්සේ වෙනස් අවස්ථාවකදී පස්ස වේදනා සංඥා චේතනා මනිතකාර කියන වචන පහෙන් නාමයේ කියන හඳුන්වා දී තිබෙනවා. එහිදී දැක්කන්නේ ඒ අර වේදනා සංඥා සංඛාර විඥාන කියන පදම හතරම තියෙන බව එදා අපි මේ ඇඟ කියලා දුන්නා. එතකොට මේ නාම ස්කන්ධයේ තියෙන වේදනා සංඥා සංඛාර විඥාන වල තියෙන අනිත්‍ය ස්වરૂපයේ දුක්ඛ ස්වභාවයේ අනාත්ම ස්වરૂපයේ පැහැදිලිවම නිවන් ලැබීමට බලාපොරොත්තු වන කෙනෙක් විසින් අවබෝධ කරගත යුතුමයි. මේ නාමස්කන්ධයේදී වේදනාස්කන්ධය කියන්නේ සැප වේදනා, දුක් වේදනා, මතකත් වේදනා කියන වේදනා තුන තමයි. ඒක විවිධාකාරයෙන් මේ වේදනාව ඇතිවෙනවා. ඇහැට රූපයක් හමුනාට පස්සේ චක්ක සංපස්සේ තියෙනවා. ඒ චක්ක සංපස්සේ නිසා ඇතිවෙන වේදනාවක් තියෙනවා. ඇහැට රූප දැකලා තියෙන වේදනාව චක්ක සංපස්සජා වේදනා. ඒ වගේම කනට ශබ්දය හදුනට පස්සේ අපිට සැප හෝ දුක් හෝ මඳහත් වේදනාවක් ඇති වෙන පුළුවන් සෝත සංපස්සදා වේදනා කියන්නේ මේ විදිහේ නාසයට ගඳ සුවඳ හමුනාට පස්සේ වේදනාවක් ඇති වෙනවා සැප දුක් මඳහත් වේදනාවක් අපෙන් කවරක් හෝ දිවට රක්ෂයක් හමු වුණාට පස්සෙවත් ඒ වේදනාවක් දැනෙනවා. කයටත් වේදේශයක් හමු වුණාට පස්සේ වේදනාවක් දැක්වෙන කවරක් පොවක් දැකෙන සිදෙනවා. මනස තදින් වේදාරමුණ හමු වුණාට පස්සේ ඒ ඇති වෙන වෙනා තුනක් තියෙනවා පාසක දුක්ඛ උපේක්ෂා නෙවෙයි මෙතන කියන්නේ සෝමනස්ස දෝමනස්ස උපේක්ෂා කියලා එතකොට මේ මනසින් දැකෙන්නේ කායික දුක් කායික වශයෙන් කියන දුක් දුන්නක් නෙවෙයි දුකක් නෙවෙයි ඒක නිසා දුන්නක් කියන්නේ කායික වගේ සුඛයක් නෙවෙයි මනස දැන්නේ ඒක සෝමනක් කියන්නේ උපේක්ෂාව දැනන බව මේ විදිහට වේදනා විප්‍රභේද තියෙනවා විවිධ ආකාරයෙන් වේදනා විග්‍රහ කරලා දක්වන්නට පුළුවන් මේ පිළිබඳ මේ කලින් කලින් දක්වා ඇති තිබෙන නිසා මේ යන්තම් ස්වරයෙන් මතක් කිරීම පමණයි කරේ ඒකට වේදනා ස්කන්ධේ නාම ස්කන්ධයට අධම්මයි ඊළඟට සංඥා ස්කන්ධය සංඥා කියන්නේ හඳුනා ගන්නවා කියන එකයි මේ හඳුනා ගැනීම කොටස් හයක් තියෙනවා පියහස් වෙන රූප හඳුනා ගන්නවා කනට හැෙන ශබ්ද හඳුනා ගන්නවා නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කායට හම්බවන විවිධ ස්පර්ශ මනසට දැනෙන විවිධ හර්මෝන අපි හඳුනා ගන්නවා මේවට පිළිගැනීම කියන්නේ රූප සංඥා ශබ්ද සංඥා ගන්ධ සංඥා රස සංඥා පොත්බ්බ සංඥා සහ ගන්ධ සංඥා කියලා සංඥා කියන්නේ හඳුනා ගැනීම ඉතින් මේ ඉන්ද්‍රියන්ට අරමුණු හමුනාට පස්සේ අරමුණු වේද විදාකාරයෙන් අපි හඳුනා ගන්නවා ඊළඟට සංස්කාර සංස්කාර කියන්නේ සිටින විදන්න සමාගයේ සිට තුළ පහළ කුසල්ෝ අකුසල්ෝ කුසල අකුසල දෙකම නොවන හොල් සිතිවිලි පහළ වෙනවා නම් මේ සිතිවිලි වලට තමයි චිත්ත සංස්කාර කියන වචනේ පාවිච්චි කරන්නේ මේකත් කොටස් හයක් තියෙනවා රූප සංකේතන, ශබ්ද සංකේතන, ගන්ධ සංකේතන, රස සංකේතන, පොට්ටබ්බ සංකේතන සහ ධම්ම සංකේතන යන තුනේ එතෙන්දී අදහස් කරන්නේ රූපයක් දැනට පෙන්වනකොට ඒ පිළිබඳ සිතිවිලි ඇති වෙන ඇති වෙන්නට පුළුවන් කලින් දැකපු රූපයක් හෝ දැන් දකින රූපයක් හෝ අනාගතයේ දකින්ට යන රූපයක් පිළිබඳ සිතිවිලි ඇති වෙනස් පුළුවන් ඒවට කියන්නේ රූප සංකේතනා කියන්නේ. ඒ වගේම දැනුම සංසබ්දයක් පිළිබඳ හෝ කලින් ඇසුණු සංසබ්දයක් පිළිබඳ හෝ එහෙම නැත්නම් අනාගතයේ අසන්නට යන සංසබ්දයක් පිළිබඳ හෝ සිතිවිලි ඇති වෙනස් පුළුවන්. මේ සිතිවිලි තමයි ශබ්ද සංකේතනා කියන්නේ. මෙලෙසින්ම ගන්ධ සුවඳ පිළිබඳ සිතිවිලි වලට ගන්ධ සංකේතනා කියනවා. රස පිළිබඳ දිවට දැනෙන රස පිළිබඳ සිටීමේ රස සංකේතනා කියන්නේ කායයට දැනෙන ස්පර්ශ පිළිබඳ සංකේතනාවට කියන්නේ පොත්සබ්බ සංකේතනා කියන ඒ වගේම මනසට දැනෙන අරමුණ පිළිබඳ ඇති වෙන සංකේතනාවට කියන්නේ ධම්ම සංකේතනා කියන්නේ මේ විදිහට සංස්කාර ස්කන්ධය ප්‍රධාන වශයෙන් කොටස් 6කට බෙදලා දක්වන්නට පුළුවන්. අපි හිතන සිතිවිලි ඔය කොටස් හයට අන්තර්ගත වෙනවා. ඔයින් බැහැර කිසිම සිතිවිල්ලක් වෙනකොට සිතන්නට දැනෙන්නේ. මොකද ඒ සෑම සිතිවිල්ලම මේ කොටස් හයට ඇතුළත් වෙනවා. විඥානය කියන්නේ දැනීම කියන එකයි. මේ විඥානයේ කොටස් හතක් හයක් තියෙනවා. චක්ක විඥාන, සෝත විඥාන, ධර්ම විඥාන, ජීව විඥාන, කාය විඥාන, සාමනෝ විඥාන කියලා. චක්ක විඥාන කියන්නේ හැට රූපයක් දැක්කාට පස්සේ ඇති වෙන දැනීම. සෝත විඥානය කියන්නේ කන් ශබ්දයක් ඇසුනාට පසු ඇතිවන දැනීම. මේ විදිහට අනිත් විඥානවත් හිතා ගන්න අවශ්‍යද ධන සුවඳ දැනනාට පස්සේ දැනීමක් ඇති වෙනවා. ඒකට කියන්නේ ගාන විඥානය කියලා. දිවට රසක් හමුනාට පස්සේ ඇතිවන විඥානයට ජීව විඥානය කියලා ප්‍රකාශ කරනවා. ඒ වගේම කායට ලැබෙන ස්පර්ශ නිසා පහළවන විඥානය කාය විඥානයයි. මනසට දීදාරමුණු හමුනාට පස්සේ ඇතිවන විඥානයට කියන්නේ මනෝ විඥානය කියලා. මේ කොටස් ආයත මේ කොටස් ඔක්කොම මේ කියන්නේ වේදනා ස්කන්ධයටත් සංඥා ස්කන්ධයටත් සංස්කාර ස්කන්ධයටත් විඥාන ස්කන්ධයටත් මේ ඔක්කොටම පොදුයි අපි කියනවා නාම ස්කන්ධය කියලා. ඒකට තමයි නාම කියන්නේ. නාම රූප කියන එකේ රූප කියන වචනේ රූප ස්කන්ධය. රූප ස්කන්ධය කියන දෙයක්. මෙතන නාම කියන වචනේ. ඒකට මේ ස්කන්ධ හතර සඳහාම පාවිච්චි කරන පොදු වචනයක් කියන එක තේරුම් ගන්න. එතකොට මේ නාමස්කන්ධ හතර ක්‍රියාත්මක වන ආකාරයේ තේරුම් ගැනීම ඉතාමත් වැදගත්. ඔය දැන් අර මේ දක්වා කියපු කණු පොත්පත් වලින් හරි පහළ මේ දැනගන්න පුළුවන්, කේවල දැනගන්න පුළුවන්. නමුත් මේ ක්‍රියාත්මක වන ආකාරය කායික වශයෙන් බොහෝ අවස්ථාවලදී එහෙම කියලා දෙන්නේ නැහැ. ඒ නිසා ඒ කණු පැහැදිලිව අවබෝධ කරගත යුතුයි. එනම් අපි උදාහරණයක් වශයෙන් ගමු ඇහැට ප්‍රිය රූපයක් තමයි කනු ප්‍රිය කරන ලක්ෂණ රූපයක් දැක්කලේ. මේ දැක්කාට පස්සේ පළමුවෙන්ම ඇතිවන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන අනුපිළිවෙලට ස්කන්ධ හතර දක්වා තිබෙනවා. අන්තිම ස්කන්ධය විඥාන ස්කන්ධය. ඒ කියන්නේ ඇහැට රූපයක් දැක්කාට පස්සේ පළමුවෙන්ම පහළවන්නේ චක්කු විඥානේ විඥාන ස්කන්ධයේ ඇතිවීමක් ඇතිවෙනවා. පහළවන්නේ. විඥානයේ පැහැට ඒ රූපේ දැක්කාට පසුව ඊට පස්සේ ඒ රූපය අපි හඳුනා ගන්නවා. හඳුනා ගන්න පුළුවන් විවිධ ආකාරයෙන් මේ මොකද කියන්නේ නරක කියන්නේ ලක්ෂණ කියන්නේ කැත කියන්නේ තරුණේ තරුණියා ඕන එකකට හසුරෙක් විතරේ විවිධ වේද විදිහට අපිට ඒක හඳුනා ගන්නත් පුළුවන් එකේ එක්කෙනා බලන දෘෂ්ටි කෝණය අනුව ඒ හඳුනා ගැනීම වෙනස් වෙනවා එතකොට මේ හඳුනා ගැනීමයි සත්විඥාණයෙන් පසුව ඇතිවන විඥාන ස්ථානය දැන් මේ රූපය හැට පෙන්වනවා දැන් චක් විඥානයක් ඇති වුණා දැන් මේක හඳුනාගන්න. මේ හඳුනාගත් ආකාරයට අනුකූලවයි වේදනාව දැනෙන්නේ. ඒ හැට පෙනෙන රූපය හොඳ එකක් ප්‍රිය එකක් ඉෂ්ට එකක් කාන්ත මනාප එකක් කියලා අපි හඳුනාගත්තම සමන්ත සුඛ වේදනාවක් දැනෙනවා. ඒ සංකේතන තේ රූපේ වුණත් තවත් කෙනෙකුට නරක ලෝකයක් වශයෙන් දැක්ුනේ වන්නත් පුළුවන් සතුරෙක් වශයෙන් නැත්නම් වෛරක් ආකාරයක් වශයෙන් කවර ආකාරයෙන් හරි අනිත් කෙනාට ප්‍රිය වුණාන් තව කෙනෙකුට අප්‍රිය වෙන්නත් පුළුවන් මේ ලෝකය එහෙම හඳුනා ගැනීම නිසා එතකොට ලෝකයේ තුරන්නේ සුඛ වේදනාවක් නෙවෙයි දුක් වේදනාවක් තවත් කෙනෙකුට ඒ රූපේම දැකලා සම්මන්දුරට භාවනා වෙන දිවිනේලා තියෙනවා නම් මේවා අනිත්‍යයි දුකයි නාමයි කියලා නැත්නම් මෙතන පංචස්කන්ධ ධර්ම කියලා එහෙමත් නැත්නම් මෙතන නාම රූප කියලා නැත්නම් දෙතිස් කුණක කොටස් කියලා නැත්නම් ධාතු කොටස් ආදී විවිධ වශයෙන් දකිනවා නම් මොකද උපේක්ෂා වේදනාවක් ඥාන සම්ප්‍රේත උපේක්ෂාවක් වේදනාවක් ඇති වෙනවා තවත් කෙනෙකුට මොකක්වත් නැතුව ඒ රූපේ දැකලා තේ මන අපේ භාවයකුත් නෑ අපේ භාවයකුත් නෑ ඔය නිකන් දැක්ක දැකීමෙන් තියෙන උපේක්ෂිත වේදනාවක් ඇති වෙනවා ඒකට අඥානුපේක්ෂාව කියලා කියනවා ඥාන සංකේත නොවන උපේක්ෂාව. එතකොට මේ වේදනාව ඇති වුණේ සැප වේදනාවක් වේවා දුක් වේදනාවක් වේවා මනෝ වේදනාවක් වේවා අර හඳුනාගත් රූපය අපි හඳුනාගත්තේ ධම්මාකාරයකින් අන්න ඒ ආකාරයට අනුකූලවයි කියන කරුණ තේරුම් ගන්න. නැතුව මේ වේදනාව ස්වභාවික වශයෙන්ම රූපයෙන් ඈත දැකපු රූපයේ තුලින් ඇති කර දෙනවා නෙවෙයි තමා හඳුනා ගන්න ආකාරයට අනුව ඒ වේදනාව ඇති. මේ වේදනා ස්කන්ධය කියනවා පස්සේ ඉතින් අපි දැන් ප්‍රියදන කරුණට උදාහරණයක් ගත්තේ එක්කම පිය මනාප රූපයක් එම නිසා ඒක කෙරෙහි සුඛ වේදනාවක් ඇති වෙනවා කියලා හිතමු දැන් මේ සුඛ වේදනාවට ආශා කරනවා තව තවත් සුඛ වේදනාවට ආශා කරනවා. දැන් මේ සුඛ වේදනාවට ආශා කරන නිසා ඒ දකින්නද රූපයේ තුන සුඛ වේදනාවක් ලැබිච්ච නිසා අර සුඛ වේදනාවක් ලැබුණට පස්සේ අර දැකපු දකින්නද රූපයේ පිළිබඳ නැවත සංඥා තියෙනවා. මේ ලස්සන රූපයක්, හොඳ රූපයක්, අතන හොඳයි, මෙතන හොඳයි ආදී වශයෙන් අර කලින් දැකපු සංඥාවම තව තවත් තව තවත් වැඩි වෙන වැඩි වෙන නැති වෙනට පටන් ගන්නවා. මොකද සුඛ වේදනාවක් යම් කිසි රූපයක් පිළිබඳ පහළුනේ නැත්නම් අපි ඒක ආස්වාද කරන්නේ නැහැ ඒකට ආස්වාද කරන්නේ නැහැ ඒකට සංඥාවෙන් බැඳෙන්නේ නැහැ නමුත් මේ දකින්නට රූපයේ පිළිබඳ සුඛ වේදනාවක් ඇති වුණාට පසුව ඉතින් තවත් සංඥා කියන අනේ හොඳයි හරි ලස්සනයි ආදී විවිධ සංඥා තියෙන්න පුළුවන් ඒකට වේදනාව නිසා සංඥාව දැනෙනවා පළමුවෙන් සංඥාව නිසා වේදනාව ඇති වුණාට වේදනාව නිසා සංඥා ඇති වෙනවා. ඒත් ඒක ඇති වෙච්ච සුඛ වේදනාවත් හඳුනා ගන්නවා තමන්ගේ සිතින්. මේ මට ඇතිුනේ සුඛ වේදනාවක් කියලා. ඒ නිසා වේදනාව නිසා සංඥාව ඇති වෙනවා. එතකොට අර වේදනාවට ඒ ආකාරයෙන් හැඟීමක් ඇති වෙනකොට ඒක නැවත නැවත ඇති කර ගන්නට ඕනේ ආදී වශයෙන් පහළන සිතිවිලි තියෙනවා මේ ඔක්කොම සංස්කාර ස්කන්ධයට ඇදන්නේ. එතකොට ඇහැට පෙනෙන රූපේ දැක්කාට පස්සේ නාමස්කන්ධය ක්‍රියාත්මක වන්නේ ওই ආකාරයට. පළමුවෙන්ම විඥානස්කන්ධය, ඊට පස්සේ සංඥාස්කන්ධය, ඊට පස්සේ වේදනාස්කන්ධය, නැවත සංඥාස්කන්ධය, ඒකම ඒ සමගම අපෙන් බැඳගෙන වාගේ සංස්කාරස්කන්ධය යන්නේ. මේ විදිහට තමයි මේ සිතේ ධම්ම ක්‍රියාත්මක වන්නේ නාම ධම්ම ක්‍රියාත්මක වන්නේ. අපි තවත් කනකට අනුගමනය ඒ ඉන්ද්‍රියට කොහොමද අනිත් ඉන්ද්‍රියන් කතා කරන්නට අවශ්‍ය නැහැ ඉන්ද්‍රිය දෙකකට කතා කරලාත් පස්සේ මේකට අනිත් ඉන්ද්‍රියන්ට එලෙසින්ම මේ ධර්මයේ ක්‍රියාත්මක වන්නේ කියන කරුණ අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙන්නට ඕන. එතකොට කනට ශබ්දයක් ඇහුණාට පස්සේ කලමින් පහළවන්නේ දැනීමක් සෝත විඥානය කියලා එකට කියන්නේ. මේ සෝත විඥානය ඇතුණාට පස්සේ ඇහෙන ශබ්දය අපි හඳුනා ගන්නවා. ඒකට කියන්නේ ශබ්ද සංඥා ශබ්දය හඳුනාගන්න. ඒ හඳුනාගත්ත ශබ්දයට අනුකූල වන ආකාරයෙන් තමයි වේදනාව ඇතිවන්නේ. කෙනෙකුට ප්‍රිය ශබ්දයක් තව කෙනෙකුට අප්‍රිය ශබ්දයක් වන්නට පුළුවන්. අපි හිතමු ලස්සන කියලා හිතන සින්දුවක් ඇහෙනවා කියන ඒ සින්දුවම තව කෙනෙකුට අප්‍රිය එකක් වෙන්න පුළුවන්. ඒ ගායකාව හෝ ගායිකාව සමාන ප්‍රිය නොකරන සමාන කැමති නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඒකට වෙන කෙනෙකුට යාචා කැමති ප්‍රිය කෙනෙක් දෙයක් වෙනවා. ඒකට එකම ශබ්දය දෙදෙනා හඳුනාගන්නේ ආකාර දෙක ආකාර දෙක විවිධයකට. ඒක නිසා අර හොඳයි ලස්සනයි වාදී වශයෙන් හඳුනාගත්තු තැනත්තාට සුඛ වේදනාවක් ඇති වෙනවා. සමහර විට නරකයි මේ පෙන්වන්නට බෑ කියන හැඟීමකින් යුතු ඒ શબ્දයේ පිළිබඳ හැඟීම් ඇති කරගත්ත කෙනාට දුක් වේදනාවක් ඇති වෙනවක් වුණාම සමපේක්ෂා වේදනාවක් ඇති වෙනවක් වුණා. අර ඥාන සංකේත උපේක්ෂා වේදනාව හෝ අඥාන උපේක්ෂාවත් කලින් කියන ලද කවුරුත් අනුකූලව හිමිට ඉස්සරන්න පුළුවන් වෙන්නේ තුනේ. ඒ නම් කිසිම භාවනාව එහෙම දියුණු වෙනවා මෙතන ශබ්ද මාත්‍රය ඇටි ඇටි නැටි නැටි යනවා දැනීම ඇටි ඇටි නැටි නැටි යනවා මේවා මම වාසනාව නෙවෙයි මගේ සැපීමක් නෙවෙයි මේවා අනිත්‍යයි මේවා ඒකාන්ත වශයෙන් මනාත්මය ආදී වශයෙන් ඇති වෙනවා ඥාන සංකේතකේක්ෂාව පාවෙයි නැත්නම් ඒ සම්දේ කෙරේ ඇලීමක්වත් ගැටීමක්වත් මොකක්වත් නැති නැත්නම් සබ්දේ තේරුම්වත් ගන්නට නොහැකි කෙනෙකුට ඒ සද්දය වුණොත් උනේ නිකම්ම දහස් වේදනාවක් ඇති වෙනවා නාම නාමයේ යෙදিলা නේ ඒක නිසා ඒක සංඥාන උපේක්ෂාව කියන්නේ මේ විදිහට මේ හඳුනාගත් සද්දයට අනුකූල වන ආකාරයෙන් සුඛ හෝ දුක් හෝ මඳහත් සැප දුක් මඳහත් කියන වේදනා තුන අතරින් කවරක් හෝ ඇතිවන්නට පුළුවන් මේ සංඥාවෙන් දැන් සුඛ වේදනාව හඳුනාගත්තාට පස්සේ අර සුඛ වේදනාව ඇති වෙනවා ඒක නිසාම ඒ නැවත නැවත සංඥා තියෙනවා මේ මේ શબ્දේ හොඳයි શબ્දේ මේ හරි සතුටක් හරි නිවි ආදී වශයෙන් සංඥා තියෙනවා එද ඒක නිසා මේ શબ્දයට ඇලුම් කරනවා શબ્දයට ඇලුම් කරනවා කියන්නේ ඒකේ වඩා අවස්ථාවක් ඇති වෙනවා ඒවා කොහොම සංස්කාර සංදේශයක් ගන්න දැන් මෙතන શબ્දයේ පිළිබඳ නාම ධර්මයන් පහළ වුණේ විඥාන ස්කන්ධය පළමුවෙන්ම ඊට පස්ව සංඥාස්කන්ධය නැවත වේදනාස්කන්ධය වේදනාස්කන්ධය නිසා ආපසු සංඥාස්කන්ධය ජනිත වෙන මේ සම්මගම වාගේ කෙනෙකුට වෙන් කරන්නට නොහැකි වෙන ආකාරයෙන් වගේම වගේ සමීපවම ඇති වෙන සංස්කාර ස්කන්ධය. මේ විදිහට තමයි මේ නාම ධර්ම ක්‍රියාත්මක වන්නේ අපේ ඉන්ද්‍රියන්ට අරමුණු වුණාට පසු. නාසයට ගඳ සුවඳම වුණාට පසු, දිවට රසම වුණාට පසු, කායට වේද ස්පර්ශම වුණාට පසු, මනසට වේද ධම්මාරම්මන මන දැස්නාට පසු, මතක් පිපස්නාට පසු, සිතේ ධම්ම නාම ධම්ම ඇතිවන ආකාරය අනුපිළිවෙල තමයි අපි ප්‍රකාශ කරන්නේ. දැන් මේදී අපි තේරුම් ගන්නට ඕන මේ ඔක්කොම ධර්මතාවයන් නාම ධර්මයන් ඇති වුණේ තමන්ගේ සිත තුළ විනා බාහිර අරමුණු තුළ නෙවෙයි කියන කරුණ. මොකද බොහෝ දෙනෙක් ඒ කරුණ දන්නේ දැන් ඇහැට තියෙන රූපයක් දැක්කා කියන උදාහරණය නැවත ගත්තොත් එහෙම ඒ රූපය දැකලා සුඛ වේදනාවක් ඇති වුණාට පස්සේ බොහෝ දෙනෙක් ආශා කරන්නේ අර ඇහැට පෙනෙන රූපේ කල්පනා කරන්නේ අය Taman ආශා කරන්නේ ඇහැට පෙනෙන රූපයටයි කියලා. නමුත් සත්‍යතාවයේ ඒක නෙවෙයි. සත්‍යතාවය Tamanගේම වේදනාවට ඇලෙන කිරීමක් හේදේශ ගන්න. මේක නිසා නාමස්කන්ධය තුළ තියෙන මුලාව අවබෝධ කරගත යුතුයි. නාමය ගැන අවබෝධයක් ලබා ගන්නට නම් නාමස්කන්ධය තුළ ක්‍රියාත්මක වන මුලාව පැහැදිලිවම තේරුම් ගැනීම අවශ්‍ය වෙනවා. දැන් ඇහැට රූපේ දැක්වම ඒ උදාහරණය මෙතන ගෙනියන්නේ චක්කු විඥාන සිත පහළ වෙනවා දැනීම. මේක කාටවත් පොදු. ඒ කියන්නේ නුවණ තිබුණා නුවණ නැති වුණා භාවනා කරලා නොකලත් මාර්ග ඵල ලැබලා තිබුණා බුදු වුණා සතේ බුදු වුණා රහත් වුණා. කාටම නම් පැහැද රූපේ දැක්කාට පසුව ආලෝකය, මනසිකාර, සිතේ ක්‍රියාත්මක ක්‍රියාශීලී භාවය ආදී කරුණු ඔක්කොම ඒ විඥානයේ පහළ වීමට හේතු කරුණු ඔක්කොම තියෙනවා නම් අනිවාර්යයෙන්ම දක්විඥාන සිත පහළ වෙනවා. Tamange කැමැත්තට හෝ අකමැත්තට අනුව නෙවෙයි මේක සිදුවන්නේ හේතුන් නිසා හටගන්නා ඵල ධර්මයක් වශයෙන්. ඒකෝට ඒ දක්විඥාන සිත අනිවාර්යයෙන්ම සමාගයේ එකක් හෝ සමාජ අය ධර්මයක් නෙවෙයි සමානෙයි හේතුන් නිසා හටගත් ඵල ධර්මයක් අනාත්ම ධර්මයක්. ඒ දක්විඥාන ඇතිලා නැතිලා යන අනිත්‍ය ධර්මයක්. එතකොට ඒක ගැන අපිට මේ සමාජයේ සිටේ තියෙන මෝහය හරි නොදස්කම හරි අවිද්‍යාව හරි බලපාන කරුණක් නෙවෙයි චක්‍රඥානෙ ඇති වෙන සඳහන්. දැන් චක්‍රඥානෙන් පසුව ඇති වෙනවා කියවමම දැකපු සංරූපය හඳුනා ගන්න සංඥාව. මේක ඇතිවන්නේ අවිද්‍යාව තුළ නිසා. දැන් රහස්සෝ කෙනෙක් පැහැදිලි රූපයක් දැක්කා නම් මොනම ආකාරයෙන්වත් ඒ රූපය හොඳයි ලස්සනයි කැතයි ආදී කොයි ආකාරයකින් හඳුනාගන්නේ දිත්තේ දිත්තම සම්භාෂිතේ කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා දැකීම දැකීම මාත්‍රේම නතර වෙනවා චක්ඛුඥාන මාත්‍රේම නතර වෙනවා ඒ කියන්නේ ඒ පිළිබඳ සංඥා ඇති වෙනවා මෙයා හොඳයි නරකයි කැතයි ලස්සනයි ගැහැණියක් මේ කාලේ විවිධ සංඥා ඇතිවන්නේ ඒකා වශයෙන් ඇතිවන්නේ ආයාසයෙන් ඕනෑකමකින් ඇති කර ගන්නට පුළුවන් නමුත් නිරායාසයෙන් ඇතිවන්නේ රහත් වූ කෙනෙකුට නිරායාසයෙන් මේ සංඥාවල් පහළ රහත් වූ කෙනාට සංඥා ඇති නොවන්නේ අවිද්‍යාව නිරුද්ධ කරලා තියෙන නිසා අවිද්‍යාව නිරෝධා සංඛාර නිරෝධෝ කියන පස්සේ දෙක පස්සෙලා තියෙන නිසා අනිත්‍යයට අවිද්‍යාව නිරුද්ධ කරලා නැහැ නිසා සංඥාව ඇති ඒක නිසා මේ සංඥාව ඇතිීමේ මූලිකම හේතුවක් වන්නේ සිතේ තියෙන මුලාව සංඥාව ඇතිවීමට පස්සේ අනිවාර්යයෙන්ම තිබියෙත් ඒ කියන්නේ චක්ක සම්පස්සේ මෙහිදී කතා කරන්නේ ඒ චක්ක සම්පස්සේ අනිවාර්යයෙන්ම තිබියෙත් ඒ තිබුණත් අවිද්‍යාව චිතතුල ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අවිද්‍යාව නිරුද්ධ කරලා නම් චක්ක සම්පස්සේ තිබුණා රූප සංඥා ජනිතවන්නේ එම නිසා ඒ සංඥාව පහළ වීමට හේතු පාදකන ප්‍රධානම තම කරුණ තමයි අවිද්‍යාව පස්සය ඒකට මුලින්ම ළඟින්ම හේතු වන උපකාරක වන ධර්ම. එතකොට මේ සිතේ තියෙන මුලාව තේරුම් ගන්නකොට සිත තරම් නිග්‍රහ කළ යුතු දෙයක් මේ ලෝකේ නැති බව Tamanට අවබෝධ වෙන්න ඕනේ. මේ සිතට ඇහැට පෙනෙන රූපය අපි හඳුන හමුණාට පස්සේ අපේ තියෙන මුලාවට මේ සංස්කාරයේ පොළොන් නොයෙක් ආකාරයෙන් ඒවා අපි හඳුනා ගන්නවා. ඒක ලක්ෂණයි කියලා, හොඳයි කියලා, ගැහණියක් කියලා, මිනිහෙක් කියලා, අතුරෙක් කියලා, මිතුරෙක් කියලා, දරුවෙක් කියලා නැත්නම් තමන්ගේම රූපයේ දිරස බලනවා මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා මෙතන දෙවියෙක් ගන්නේක මහරේක අමනුෂ්‍යයෙක් තිරසනෙක් කියලා විවිධ ආකාරයෙන් ඒ ඇහැට පෙනෙන රූප හඳුනාගන්න. මේ රූප හඳුනා ගැනීම නිසා සංඥා දෙපළාසයකට පිටපත් වන සංඥාවේ මුලාව. සංඥාව මරීචික උපමා සංඥා මිරිඟුවක් වගේ කියලා බුදුහාමුදුරුවෝ දක්වන්නේ ඇත්ත වශයෙන්ම මිරිඟුව කියලා දෙයක් නෙමෙයි. නමුත් වතුර පිළලා තියෙනවා වගේ පේනවා මිරිඟුවක් වගේ දැක්වෙන්නේ. ඒකට මිරිඟුව කියන්නේ. එතකොට මේ සංඥාවෙන් අපි හඳුනා ගන්න දේවල් සත්‍ය වශයෙන්ම නෙමෙයි. නමුත් අපි එහෙම හඳුනාගත්තම සංසාරේ පුරා ඒකෙන් අපි කරකවනවා. සිතේ තියෙන මේ මෝඩකම සිත තුළ ක්‍රියාත්මක වූ මේ මේ මෝඩකම තේරුම් ගත්තාට පසුව මේ මෝඩකම නිසා මේ සංඥාවෙන් මුලා වෙච්ච නිසා කොයිතරම්නම් සංසාරයේ අති දීර්ඝ සංසාරයේ පුරා ජාති දුක් ජරා දුක් ව්‍යාධි මරණ ආදී දුක් වලට පත් වුණාද සතර පාද දුක් වලට හේත ලෝක වල දුක් වලට පත් වුණාද කියන කරුණ Tamanට පේන්නකොට සංසාරයේ අනුමතක් වූයන් වික්‍රේ සංසාරෝ මුල දක්වන්නට බැරි තරම් පුබ්බා කෝටින සංඥායති මුල දක්වන්නට බැරි තරම් නැතිදේට ඒක කෙලවර මුලක් යන්නේ තරම් බෑ මොකද ඒ තරම් දේශ කාලයක් පුරා අපි මේ සංසාරයේ ඉපදී ඉපදී නැරි නැරි එන්නේ මේ තරම් සංසාරික දුක් අනුභව කළේ මේ සංඥාවෙන් අපි මුලා කළ නිසා නැත්නම් තමන් කියන සිතේ තියෙන මුලාවට මේ සංඥාවෙන් අපි විවිධාකාරයෙන් හඳුනාගන්නවා. දැන් මනුෂ්‍ය ශරීරයක් ගත්තොත් එහෙම මේ බඩේ ඇතුලේ ගත්තොත් එහෙම අසුචි පිළිලා, ගන්ධකාන, දුබල රමණ, මෝත්‍රා පිළිලා, වමනි පිළිලා, සමාවිත පණු ගාන සමාවිත පිට සෙම පිළිලා, දුබල රමණ මේද පිළිලා, යාන්තම් මත පිට නමකින් වෙයිලා අසුචි මෝත්‍රා පිට වෙන මුඛවසයිද දේවල් මහා වටිනා දේවල් සංඥාවෙන් මුලා වෙලා හඳුනාගන්න ඕවා උපාදාන කරගෙන අල්ලගෙන ආශ කරන සද්දාගෙන සංසාරේ පුරා දැඟලුව සංනාවෙන් පරිතරන. එසේ සංනාවෙන් පරිතරව සංසාරේ පුරා දිගින් දිගට දිගින් දිගට එකදී එකදී මෙරි මරියාව මේක සිතේ තියෙන මුලාව මේ සිතට තියෙන මේ මුලාව හරියට තේරෙනකොට සමන්තම අවබෝධ විය යුතුයි මේ සිතේ තියෙන මුලාව නැත්නම් සිතේ තියෙන ක්‍රියාදාමයට තරම් නිග්‍රහ කළ යුතු දෙයක් මේ විශ්සේ තම කොහෙවත් නැහැ කියලා. මොකද Tamante එක තේරෙන්න ඕන. ඒ ශරීරයේ මදුමිතාමෙන් තියෙන ඇතුලේ තියෙන දේවල් කුණු කඳ මේද කඳ මේද සත්තු නාසන් දේ ප්‍රවවාදී පිළිති මේවා දැක්කලා මෙතන ලස්සන ගැහැණියක් සිටිනාය ලස්සන විදිහේ සිටිනාය තරුණියක් සිටිනාය තරුණියක් සිටිනාය කියලා හිතාගෙන මේවා උපාදාන කරගෙන ආශා කරගෙන බලාගෙන කටයුතු කරේ ඒකේ කටයුතු කිරීම නිසා නැවත නැවත සංසාරේ ඉපදී ඉපදී සතුට දුක් අනුභව කරේ අර සංඥාවේ මූලාව වෙච්ච නිසා. එතන ගෙනෙන්නක් ඉන්නවා, එතන මිනිහෙක් ඉන්නවා, මේක ලස්සනයි ආදී වශයෙන් මේවා ඕකේ අනිත් පැත්තත් තමයි. අතුරෙක් ඉන්නවා, එතන නරක දෙයක්, අපවිත්‍ර දෙයක්, පිළිකුල් දෙයක් කියලා මනාවේ. ඇත්ත වශයෙන්ම අතුරු කියන අය බාහිර ලෝකේ නෙවෙයි ඉන්නේ Tamange සිත තුළ. අපිට යම් කෙනෙක් හතුරුකම් කරන්න මේ පුද්ගලයා වෙන පැත්තක සිටින එක වෙනම දෙයක්. ඒ ගැන සිතිවිලි ඇතිවීම තමයි මෙතන තමන්ගේ හතුරෙක් කියලා කියන්නේ. තමන්ට ඒ දේ තමන්ට හතුරුකම් කර කුජලයා පිළිබඳ දැනීමක් නැත්නම් සිතිවිල්ලක් ඇති වෙන්නේ නැත්නම් තමන්ගේ సంతානය අනුව ඒ හතුරා ඒ ඒ සිත තුළ විද්‍යමාන වෙන එකක් නෙවෙයි. නමුත් ඒ පිළිබඳ සිතේදී ඇතිවීමයි මෙතන තියෙන්නේ. මෙතන සතුට ගැන, සතුට ගැන හිතේදී ඇති වුණාට පස්සේ දුක් වේදනාවක් ඇතිවෙනවා. මේ දුක් වේදනාව තමන්ගේ සිතේ තියෙන මෝඩකමට තමන් නැත්නම් පිටන දුක් වෙනවා. සමහරට ක්‍රෝධයෙන් පිටිනවා, පිටිනවා, දෙවුලනවා. අසුරකම් වලට පෙළෙනවා. සමහරවට පරිගණන වලට පෙළෙනවා. මෙන්න මේ පෙළෙන කරන්නේ සමහරට සංසාරයේ භවයෙන් භවයට, ජාතියෙන් ජාතියට යනවා. දිගින් දිගටත් එහෙම යන අවස්ථා තියෙනවා. මේ තියෙන මුලාව නොදක්කම එක සමන්ගේම තේදේ තියෙන මෝඩකම සමන් විසින්ම හඳුනාගත්ත මේ සතරේ කියලා ඒකින්ම සමන් දුක ඇති කරගත්ත ඒ දුකම තව තවත් තව තවත් ඉඳලා ඒ දුක තේරුම් ගන්නපත් නොහැකව තවත් ඒ දුකම උපාදාන කරගෙන දරනවා. මේ විදිහට හරියට කරුණු තේරෙනවා. Tamanට තේරෙන්න ඕන මේ සිතේ තියෙන මුලාව පොඩි කරන් විග්‍රහ කරද ධර්මයන්ට කියලා. සමහර විට එල්ලෙන මාස්කඩේ මේද වගේ මහා වටිනා වස්තුන් වශයෙන් සැලකන්නේ. සමහර විට මේ දෙකක් කරන කොටසයන්ගෙන් පිළිච්ච මානසික ශරීරය දිහා බලවම ඒකේ ඇතුලේ ඇතුලේ ගන්න කිසිවක් දෙයක් මේක මහා වටිනා වස්තු වස්තුවක්ය කියලා අගේවද්දයක් කියලා සමාජ රස්සනම් කියන වචනේ පාවිච්චි කරනවා. ඒ විදිහට ඇගීමකට පස්කලේ තමන්ගේ සිිතේ තියෙන මුලාවට ඒ මුලාවට පත් කරලා නිකන් එතනින්ම නතර වුණා නම් කමන්නේ. සංසාරික දුකට නැවත නැවත ඇදලා දාලා ජාති ජරා ව්‍යාධි ප්‍රපාතවලට ඇදලා දාලා සංසාරේ ගිල්ලෙවුවා. සතර දුකේ නිමග්න කරා. මේ මහා සතර දුකට ඇදලා තවපු මේ ආකාරයේ මූලාකල සිටේ තියෙන මේ මුලාව, මේ සිටේ සිටේ ප්‍රඥාව කරේ තියෙන මුලාව කොයිතරම්නම් බහැර කළ යුතු ධර්මයක්ද මේ කැපිච්ච එක කොයිතරම්නම් සිටේ තියෙන මෝඩකමක්ද කියලා Tamanට අවබෝධ වෙන්නේ. මේවා අපි කියනකොට තේරෙන්නේ නැහැ, කිය කරුණු තේරෙන්නේ නැහැ. තමන්ටම අවබෝධ වෙලා හදවතටම තේනියන්න ඕනේ කරුණු. එතකොටයි මේ කියන්නේ මොනවද කියලා මෙයාට තේරෙන්නේ. මම මේ හදවතින්මයි මේ කරුණු ඉදිරිපත් කරන්නේ. ඒකත් ඒ කරුණු හදවතින්ම දකින්නට පුළුවන් නම් පමණක් මේ කියන්නේ මොකක්ද කියලා මෙයාට තේරුම් ගන්නට ලැබී පුළුවන්. නැත්නම් මේවා හුදු සංඥාවලට පමණක් සීමා වෙනවා. එනිසා මේ වෙලාවේ ඒක කරන්නට නැහැ වුණත් පසු හරි නුවණින් සමාධියෙන් කල්පනා කරලා අවබෝධ කරලා බලන්න බලන්න මේ සංඥාවේ තියෙන මේ නාම ස්කන්ධය තුළ පාලනාව සංඥා ස්කන්ධයේ තියෙන මහා භයානක ස්වરૂපේ මොකද්ද කියලා. ඒකනම් විග්‍රහ කළ යුතු දෙයක් මේ කිසිම නැහැ කියන එක සම්මතම අවබෝධ වෙනවා. දැන් මේ සංඥාව ඇතුළත් පස්සේ මාතෘකාව වේදනාවක් ඇති වෙනවා කියන්නේ. මේ වේදනාවට මුලා වෙච්ච නිසා තමයි මේ සෑම දෙයක්ම සෑම කෙනෙම කරන්නේ. දැන් සුඛ වේදනාව විඳින්නට තියෙන ආශාව නිසා ලෞකික දේවල් හැම දෙයක්ම වාගේ කරනවා. ඉගෙන ගන්නෙත් ඒක නිසා, වැඩි රස්සා ගන්නෙත් ඒක නිසා, විවාහ දිශාන්නෙත් ඒක නිසා, ජීවිතවල ගන්නෙත් ඒක නිසා, දේවල් දොරවල් ඉඩකනම් ව්‍යාපාරාල දේවල් ඔක්කොම කරන්නේ සුඛ වේදනාව ලබා ගැනීමට. වෙන දෙයකට සැපක් හොයාගෙන කරන්නේ. මෙහෙම කරනකොට යන්තම් ස්වරූප වේදනාවක් ලැබෙනවා ඒකයි කියලා හිතාගෙන ඉන්න නිසා ඒක වේදනාවක් වශයෙන් එහාට එක තේරෙනවා නමුත් මේ සුඛ වේදනාව නිසා තමන් සංසාරයේ ගැටිච්ච ආකාරයේ සුඛ වේදනා භාෂාව කිරීම කියන්නේ සාධිකරම දුක්ඛ සංදේශාත්‍ය පිටතර ප්‍රයාත්මක වුණ බව තේරුම් ගන්නට බොහෝ දෙනෙකුට හැකියාවක් නැහැ. ඉතින් එතුමා කියව ඇට පෙර රූපයේ තුලින් සුඛ වේදනාවක් ගෙන දුන්නේ තමන් මේ රූපේ හඳුනාගත්තු ආකාරයට අනුවයි සුඛ වේදනාවක් ලැබුණේ කියලා. දැන් ප්‍රිය රූපයක් අපි දකින්නේ ඒ ප්‍රිය රූපයම අප්‍රයෝගනේ තවතන කියලා ඒ රූපෙම දකිනවා. අපි ඒ ප්‍රිය රූපය දැක සුඛ වේදනාවක් අපේ චිත තුළ ඇති වෙනකොට අර අප්‍රිය කුජලයට ඒ රූපෙම දැක ඇති මේ දුක් වේදනාව. එතකොට මේ සුඛ වේදනාව කියන එක තමන්ම ඇති කරගත්තේ තමන්ගේම සිතෙන් පහළ වෙන ධර්මයක් තමන්ගේම සංඥා මත ඇතිවෙච්ච දෙයක්. එතකොට මේ සුඛ වේදනාව ඇති වෙලා පැවතිලා නැති වෙනවා. මොහොතක්වත් පවතින්නේ නැහැ. ඒ කියන්නේ සුඛ වේදනාව පවතිනට හේතු කර්ම තිබෙන තාක්කල් පමණක් සුඛ වේදනාව පවතිනවා. ඒ සුඛ වේදනාවට හේතු කර්ම ටික නැති ගමන්ම සුඛ වේදනාවත් එතනම දිවි යනවා. එතකොට මේ නිරුද්ධ වී ගියාට පස්ව සුඛ වේදනාව නැති වී ගියාට පස්ව එහි අල්ලන්නක දෙයක් නැහැ, උපාදාන කරන්නක දෙයක් නැහැ. මේ සුඛ වේදනාව මම වේදනාව කියලා මුලාවටපත් වන සිතේ තියෙන මෝඩකම නිසා මේ සුඛ වේදනාව සැපක් කියලා මුලාවටපත් වන සිතේ තියෙන මෝඩකම නිසා ඇත්ත වශයෙන්ම සුඛ වේදනාව කියන්නේ මහා දැවීමක්, දැවීමක් පරිලහයක්. දැන් මේ ඇට ජීවිතා ජීවිතයේදී අත්දකින්න ඕන තරම් ලැබිලා ඇති බලවත් වාගික සිතිවිල්ලක් එහෙම ඇති වුණොත් එහෙම සමාජයේට කොයිතරම් දැවුනද දැවුනද තීක්ෂණාද කියලා. කායික වශයෙන් කොයිතරම් දැවීමකට වෙහෙසකට පත් වුණාද කියන කාරණා මෙයාට සමහර තේරුම් ගන්නට පුළුවන් වෙයි. නමුත් මේවා මේ ලෝකෙ මිනිස්සු හිතන්නේ මේවා සැප දේවල් කියලා. අර තුවාලයක් තියෙන මිනිහෙකුට තුවාලේ කහනකොට කහනකොට සැපක් වශයෙන් තේරෙනවා. තුවාලේ හත් කරනකොට සැපක් වශයෙන් තේරෙනවා. මොකද කැසිරෙල තිබෙන නිසා බුදුහාමුදුරුවෝ දැක් උපමාවක් මේක. එතකොට තුවාලයක් නැති කෙනෙක් මේ තුවාලේ තිබෙන තැනම අපේන කකුල යම් කිසි දැනක් කියලා එතන දාලා නියපොතු වලින් කසනවා නම් දෙන්නේ දුකක් නෙවෙයි. සැපක් නෙවෙයි ඇතිවන්නේ දුක. ඒක රක්ෂණ සැපක් නෙවෙයි එතන සැපකරණයට ඇතිවන්නේ මිනිහට දුක. නමුත් ස්වාමීන් මිනිහට ඒ රක්ෂීම කැසීම සැපක් වගේ දැනෙනවා. නමුත් සැපක් නෙවෙයි සත්‍ය වශයෙන්ම ස්වාමීන් නැති පුද්ගලයා සත්නකොට නියපු දොලට හීරෙනකොට දුකක් දැනෙනවා වගේම තමයි අනිත් වෙලාවේ දුක. ඒ කැසීම තිබෙන නිසා දුක සැපක් වශයෙන් දැනෙනවා. ආම පරිණාමයෙන් දැනෙන පුද්ගලයාට ආම සංසාරයෙන් දැනෙන පුද්ගලයාට මේවා සැපසත වශයෙන් තේරෙන්නේ නමුත් තමන්ගේ සිත තුළ යම් කිසි සමාධියක් තියෙනවා නම් ඒ සමාධිමත් සිතෙන් සිත නිසල වෙලා සාන්ත වෙලා සීතල පාදිනවා නම් ඒ පවතින අවස්ථාවේදී තමන් අත්දැකපු ලද අත්දැකෙන ලද කාමයක් පිළිබඳ ඉහළම කාම ආස්වාදයක් ගැන හිතලා බලන එතකොටම තමාගේ සිත ඕලා හිටවල බර වෙලා දුකකට පත් වෙන ආකාරය දකින්නට පුළුවන්. ඇත්ත වශයෙන්ම මේක මහා දෙවිල්ලක් කියලා තේරෙනවා. හරියට පස්සෙච්චි අපඩයක් කරන්නේ තමන්ගේ කම මත තියලා පුච්චනකොට පිරිසිච්චි ගා පිච්චි කියනවා. මේ අර මේ සිතේ යාවට පස්සේ සිත දෙවි දෙවි දෙවි යනවා. රාගයේ පරිඩයක කියලා ඒක නිසා රාගයෙන් දැවෙනවා කියලා කියන්නේ නමුත් ලෝක සත්‍යයට තේරුම් ගන්න බෑ ඒක. ඒක තේරුම් ගන්නට බැරි නිසාම මේක සැපක් සැපක් කියලා හිතන මහා විශාල දුකක් සිටී තියෙන මුලාව නිසා. එතකොට මේ සිටේ තියෙන මුලාව නිසාම මේක මම විඳිනවා මම විඳිනවා මගේ වේදනාව කියලා අල්ලගන්නවා. ඇත්ත වශයෙන්ම වේදනාව ඇති නැති යාමක් පමණයි එතන තිබුණේ. වේදනාව ඇතිලා ගියත් නැතිලා ගියත් Tamanට Taman කියලා කෙනෙක් එතන නැති නිසා ඒකෙන් නැති වැඩක් නෑ. දැන් අපි හිතමු විනාඩි 5ක් තුළ සුඛ වේදනාවක් විනාඩියක් හරි ජීයක් කොච්චර වෙලාවක් හරි සුඛ වේදනාව විඳිනා ඉඳලා ඒක දැන් නැත්තටම නැති වෙලා ගියා. ඉතින් ඕක ඇති උනායි කියලා නැති උනායි කියලා Tamanට ඇති වැඩේ මොකද්ද? දැන් ඊයේ අපි සුඛ වේදනාවෙන් වෙන්න කියලා හිතමු විනාඩියක් දෙකක්. දැන් ඕක ගැන අනාස කරගෙන මේ වෙලාවේ කටයුතු කළා. දැන් මේ වෙලාවේ බලනකොට මේ මොකක්වත් නැහැ. ඉතින් මේ සුඛ වේදනා විනාඩිය දෙකකට ඇති වුණත් එකයි නැති වුණත් එකයි මොකද්ද ඔකේ මේ හරි. කිසිම කාර්යයක් නැති නිස්සාරෝ ධර්ම අසාරේ සාරමදිනෝ අසාරෝ ධර්ම සාරවතෙන් අරගෙන මේවන් පැටලිච්ච ආකාරය. මේවන් පැටලිච්චේ සායේ පැටලිලා ඇතරින්ම නතරුනේ නෑ. සංසාර දුකකම බසින්නට සිදුවනවා. අතේ දිගේක සංස්කාරය පුරා ඇවිද ඇවිද ඇවිද ඇවිද ආවා. ඉදිරියට මේ ධර්මයන් හරියට දැකලා නිවන් අවබෝධ කරේ නැත්නම් යන්නට දෙනවා සංසාරේ පුරා. එතකොට මේ සිත් සුත වේදනාව කෙරෙහි පැවති ඒ සිටේ තියෙන මුලාව තරම් භයානක දෙයක්. සියකරු දෙයක්. මේ වගේම විග්‍රහ කළ යුතු දෙයක්. තවත් ලෝකේ තියෙනවාද කියලා Tamanටම තේරෙන්න ඕන. මොකද මේවා අත්‍ය වශයෙන් කරුණ ප්‍රායෝගික වශයෙන් කරුණ අධ්‍යයනය කෙනෙකුට ඒ ආකාරයෙන් තේරෙන නිසා එහෙම කියේ නැත්නම් මේක නැති කෙනෙකුට තේරෙන්නේ දුක් වේදනාව තමන්ගේ ශරීරයේ හරි සිතට හරි දුකක් යන මේක දාපු ගමන් මේ දුක් වේදනාව පැමිණ විට සමයකට ගැටෙනවා ගැටෙලා දුක් වේදනාව යම් කිසිදයක් ගැටුණා නම් ඒකටත් ගැටෙනවා සමහර විට අස්ථානේ පවා ගැටෙනවා කකුල අපි අපි හිතන යන්ත්‍රයක වැදෙනයි කියලා මේක හරි මේක දෙකේ ගැටෙනවා මේ කබල් මේෂයරමයේ වශයෙන් කතා කරන අවස්ථාවක් තිබෙනවා. මේ ඒක කිසිම හේතුවක් නැහැ එහෙම ගැටෙන. නමුත් සිතේ තියෙන මෝඩකමට කිසිම හේතු සාධාරණයක් නැතුවක් ගැටෙන අවස්ථාවක් තියෙනවා. එතකොට ගැටීමට ගැටීම සාධාරණීය කරනවා නෙවෙයි මම කියන්නේ කිසිම හේතුවක් නැතුව ගැටෙන අවස්ථාවක් තියෙනවා කියන කරුණයි කියන්නේ. එතකොට මේ ගැටීම නිසා Tamanට විශාල දුකක් ඇති වෙනවා. Tamanම ඒ දුක ඇති කරගත්තා. ඒ දුකින් Tamanගෙම සිත පිච්චෙනවා දැවෙනවා. හිතේ මේක මෝඩකම කොලිස්සනම් දුරට යනවාද කියලා කල්පනා කර බලන්න. එහෙම බැලුවට පස්සේ Tamanට තේරෙනවා මේ නාම ධර්ම තාන. Taman මුලාකද මුලාවට පස්තර පතන්ට ඇදලමකෝ තවත් ධර්මතාවයක් නැහැ නේද මේ නාම ධර්ම සම්පූර්ණයෙන්ම දාලා පුච්චලා හල කරලා දැම්මද මදි නේද කියන කරුණ Tamanට අවබෝධ වෙන්නේ. එහෙම නැතුව මේ නාමය කියන්නේ සිතේ කියලා නැත්නම් වේදනා සංඥා සංකාර විඥානය කියන්නේ නාමය කියලා ওই කරුණ ටිකක් පොත්වල කියලා කියවලා නැත්නම් දේශනාවකින් අහලා එහෙම බෑ. මේවා ප්‍රායෝගික වශයෙන් කියන ධර්මයේ ආකාරයෙන් ප්‍රායෝගික වශයෙන් අධ්‍යයනය කරනකොටයි අපි කියන්නේ මොනවද කියලා තේරෙන්නේ. එතකොට මේ වේදනාව ඇති වුණාට පස්සේ මම කිව්වා ඇහැට තියෙන රූපේ දාස්සකලා කියලා. මේක සමාගයේ සිටේ තියෙන මුලාව නිසා මෝඩකම නිසා සිදුවි කියා දාමයි. මේ නාම ධර්මයේ ක්‍රියාවේ ස්වરૂපයකත් ඒ මුලාවේ පැත්තේ එකයි එතකොට ඇහැට පෙනෙන රූපේ දැක්කත් ප්‍රිය රූපයක් උදාහරණයට ගත්තේ මේ රූපේ රූපේට Taman හැලෙනවා Tamanගේ සිත තුළ වේදනාව නිරුද්ධ වෙලා යන මේ ඇහැට පෙනෙන රූපේ දෙක බැලීම නිසා පහළ වූ සුඛ වේදනාව නැති වී ගියා නම් ඒ රූපේ Taman හැලෙන්නේ නැහැ කිසිම ආකාරයෙන් හැලෙන්නේ නැහැ නැත්තම් කලින් Taman ඇලිච්ච සුඛ වේදනාවක් ගෙන දෙච්ච රූපේටම දැන් ඒ පිළිබඳ යම්කිසි මොන හේතුන් නිසා හරි අපේ භාවයක් අමනාප භාවයක් ඇති වුණා නම් කලින් ඇවිත් ලෝකේ දැන් අපි ඇලෙන්නේ නැහැ බැඳෙන්නේ තමන්ගේම වේදනාවට ඇරෙන්නේ මේක දන්නේ මේක දන්නේ දැනගන්නට සිටේ තියෙන මුලාවට හැකියාවක් නැහැ මේ මෝහයෙන් මුලා වෙච්ච නිසාම බාහිර ලෝකයේ තියෙන රූප ආරම්මන රූපාරම්මන උපාදාන කරගත්තා බාහිර වශයෙන් තියෙන අජීවීවා සජීවීවා සම්මා සතෝ බාහිරායේදී කවර රූපයක් හරි උපාදාන කරගෙන කටයුතු කරන මොකද අර වේදනාවට ඇවිත් නිසා දුක් වේදනාවට ගැටිගෙන නිසා දුක් වේදනාව ගෙන දෙන අරමුණු දෙරේ අරමුණු උපාදාන කරගත්තා. එතකොට මෙතන මේ බාහිර අරමුණු පැත්තක තියෙන අරමුණු පමණයි සමාගයේ සිත තුළ ක්‍රියාත්මක කරන ධර්මතාවයන් නාම ධර්මයන්ගේ ක්‍රියාදාමයක් හැර මෙතන කිසි දෙයක් සිදුවන්නේ නැහැ කියන කර්ම පැහැදිලිවම තේරෙනවා. මයින් මේ තරම් කල මුල් කොනිතරම් ගොම්කමටද මේ බාහිර රූප වලට ඇලෙන්නේ මගේ සිතේම තියෙන වේදනාවට නේද මම මේ ඇලුනේ මේ වේදනාව ඇති වුණා ප්‍රවේශනා නැතුණා මේකට ඇලිය යුතු ධර්මයක්ද සංසාර දුක ඇති කර දීමට හේතු දුක් සමුදයක් හෝ මේකට ඇලී ඇලී කටයුතු කළේ කොයිතරම් ගොම්කමක් නිසාද මේ ගොම්කම මේ සංසාරේ පුරා තිබුණා නේද මේක ඇත්ත වශයෙන්ම පහකලිත ධර්මයක් නේද කියන අවබෝධය සමාගයේ සිටට පැහැදිලිව පෙනී යන විට මේ තරම් නිග්‍රහ කළ යුතු ධර්මයක්, පිට තරම් නිග්‍රහ කළ යුතු ධර්මයක් තවත් නැහැ කියන අවබෝධය සමාජය තියෙනවා. <coughs> මේකට දැන් චක්කු විඥානය ගැන කරන්න දෙයක් නැහැ. ඒක ස්වාභාවික වශයෙන්ම හේතුන් කියන තාක්කල් පරිධර්මයක් වශයෙන් පහළ වෙනවා. සංඥාවට වේදනාවට සංස්කාරවලට අපි මුලා වෙලා කටයුතු කළ ආකාරය Tamanට තේරෙනවා නම් Tamanගේ මෝඩකම Tamanටම අවබෝධ කරගන්න ඉස්සෙල්ලා ඒ මෝඩකම කියන්නේ අවිද්‍යාව කියලා මේ අවිද්‍යාව කියන්නේ බාහිර ලෝකයක නෙවෙයි බාහිර කොටසකට නෙවෙයි තමන්ගේම සිත තුළ තමන්ගේම సంతානය තුළ. ඒක දකින්නේ ප්‍රඥාවෙන් ඒක තියෙන්නේ බාහිර ලෝකේ හෝ බාහිර කොටසකට නෙවෙයි තමන්ගේම සිත තුළින් තියෙන සිත තුළ තියෙන ප්‍රඥාව ලෝකේ තුළින් ඒක දකින්නේ. ඒ නිසා මේ කරුණු පැහැදිලිව අවබෝධ කරගන්න බලන්න. එහෙම බලනකොට තමන්ට තේරෙන්න ඕන දැන් රූපය වේදනාව සංඥාව සංකාර ආදී කොටස් මේ සෑම එකක්ම මම කියලා හිතුවා මගේ කියලා හිතුවා මගේ ආත්මයක් කියලා හිතුවා. මෙතන මම එක්ක ඉන්නවා ඒක නිසා මේ ඔක්කොම දේවල් සිදුවෙනවා කියලා මුලාවකටපත් වෙනවා. මේ මුලාව තියෙන්නේ සමාජයේ සිට තුළ මේ මුලාව තිබිච්ච නිසා සංසාරේ පුරා ගමන් කෙරුණා. ඉදිරියට ගමන් කරන්නට සිදු වෙන මේ සත්‍යයක් සමන්ද තේරෙන්නේ නැහැ. මේ සෑම එකක්ම අනිත්‍ය යන ධර්ම විඥානය ඇති වුණා, පැවතුණා, නැති වුණා. වේදනා ඇති වෙනවා පැවතිනවා නැති වෙනවා සංඥා ඇති වී පැවතී නැති යනවා සංස්කාර ධර්ම සිටිවිද ධර්ම සියල්ලම ඇති වී පැවතී නැති යනවා මේක මේ විදිහට කියනකොට මේ ඇයට තේරෙනවා දෙදින්දා ජීවිතයේදී මෙතෙක් කල මේවා නිත්‍ය ධර්ම වශයෙන් වැරදි දෘෂ්ටියක එල්බගෙන කටයුතු කරන නිසා තමයි සංසාරේ පුරා මෙතෙක් කල තැන්නේ. ඉතින් ඒකත් ඒ විදිහට මෙයන්ද වෙනවා. මේ අනිත්‍ය ස්වરૂපේ දකින්නට බැරි වුණ අනිත්‍ය වූ ධර්ම නිත්‍ය ධර්ම වශයෙන් අරගත්තු දුම්කම සමාගයේ සිටතව තියෙන මේක කොයිතරම් මුලාවක්ද කියලා අවබෝධ වියතේ මේවා ඒකාන්ත වශයෙන්ම දුක් වූ ධර්ම ඒ කියන්නේ සංඥාවල් ඇතිවීමම දුකක් ඒක සංඥා විරහිත සමාධියකට පිටපත් කරගෙන ඉන්න පුළුවන් සංඥා නිරෝධයකට පිටපත් කරගන්න පුළුවන්. සංඥා වේදිත නිරෝධයට පිටපත් කරගන්න සංඥා එකක්වත් නැහැ. නැත්තම් ඊළඟ ධ්‍යාන මට්ටමේ පිටපත් කරගත්තාම ඒ ධ්‍යාන මට්ටමේ පවත්නා වූ සංඥාවක් වෙන සංඥා නැහැ. නැත්නම් ඵල සම්මතන සංවාදයේ තිබෙනකොට ඒ ඵල සම්මත හා සම්බන්ධ නිවන හා සම්බන්ධ සියුම් සංඥාවක් හැර වෙන සංඥාවක් නැහැ. එවැනි කෙනෙකුට සිත තුළ තියෙන සාන්ත ස්වરૂපයේ නිවුණු ස්වરૂපයේ ප්‍රණීත භාවයේ සිතකය දෙකම නිවිලා තැන්පත් වෙලා තැනකිලා තියෙන ආකාරය අත්දකින්න පුළුවන්. එවැනි කෙනෙකුට සමන නොඑකාකාර සංඥා ඇති කරගන්නට ගියොත් එහෙම අර කයේ තියෙන සැහැල්ලු භාවය නැතුව කය ඕලාරික භාවයට බර භාවයට සැහැල්ලු භාවයෙන් බර භාවයට පත් වෙනවා. සිතේ තියෙන සැහැල්ලු භාවයේ ප්‍රීතිය සමනතාවදී නැතුව ඒක ඕලාරික තත්ත්වයට පත් වෙලා සිත බරපතල දෙයක් බවට පරිවර්තනය වෙනවා. මේකෙන්ම තේරෙනවා සංඥා ඇතිවීමම මහා දුකක් කියලා. සංඥාව ඇති වීම නිසා සංසාර දුකට ඇදලා දාපු නිසා සංඥාව දුක. සංඥාවේ හැර ඇති වීමම දුක. කිසිම සංඥාවක් නැතුව ඉන්නට පුළුවන් නම් ඉතාම හොඳයි. අපි හිතමු කෙනෙක් සීන නැති කළා කියලා. මේ සීන නැති කරලා ඉන්න කාලේ පැය දෙකක් වුණා කියලා අපි හිතමු. මේ පැය දෙක තුන ඇතුළත මේ මිනිස්යාට ඒ සීන නැති කර දැනස්සාට කිසිම ආකාරයේ සංඥාවක් වෙන්නේ නැහැ වේදනාවක් වෙන්නේ නැහැ සිතිවිලියෙන්නේ නැහැ ඔය ඉස්සලව තියෙන කිසිම ප්‍රශ්නයක් නැහැ එයා සිහිය තියෙන සත්‍යයේ මනුෂ්‍යයා ඉගෙන විවිධ සංඥා ඇතිලා විවිධ වේදනාවල් ඇතිලා විවිධ සංස්කාර ඇතිලා සංස්කාර දිග්ගැසෙන ආකාරයේ අවිද්‍යාව පාදකෝ සංස්කාර ධර්මයන් ජනිත වෙලා සමහර විට රෝගයේ ජීවිතයේ ඊර්ෂ්‍යාව කෝපය වැනි දේවල් ජනිත වෙලා දෙවි දෙවියෙ සිටින්නට ඉඩ තිබෙනවා සිතේ නිවී යාමම ඒකාන්ත සිත නැතිවම මේක සිතේ කරන මහා නිද්‍රා ප්‍රේත ධර්මතාවය. ඒක නිසා මේ සංඥා ස්කන්ධේ මහා දුකක් කියලා අවබෝධ කරගatiya තියෙන්නේ. ඒ දුක දුකක් වශයෙන් තේරුම් ගන්නට නැතිකම නිසා සංඥා උපාදාන කරනවා. ඒකත් සමාජයේ තියෙන මෝඩකම නිසා උපාදාන තියෙන තාක්කල් නැවත නැවත ඉදිරිපිටම ඒක වෙනවා. ඊළඟට වේදනාව චේතනාව දුක් වේදනාව දුකක් කියන එක මේ අනිවාර්යයෙන්ම දන්න දෙයක්. නමුත් දුක් වේදනාව දුකක් කියලා දැනගත්තට තරහටි තමන්ම ඇති කරන ඒ දුක තමන්ම ඇති කරන තව තවත් තරහටි උපදවන වෛර චිත්ත තියෙන ක්‍රෝධය කියනට දැවෙන. ඒ දුකක් කියලා දන්නා තියෙන මෝඩකම නිසා තව තවත් මේ දුකම ඇති කරගන්න. සිතේ මෝඩකම සිතින්ම දුක ඇතිවෙන සිතම දුක් වෙනවා. මේ මවස්ථා සනන්දෝදී සුඛ වේදනාවටයි මම කියන්නේ කලින් සුඛ වේදනාව කියන්නේ ඒකාන්ත වශයෙන් දුක්ඛ දෙයක් කියලා දුක්ඛ සංදේ සත්‍යයක් කියලා. ඒකෙන් දුකක් ලබා දෙන නිසා දුක. මේක දන්නේ නැහැ මේ සිතේ තියෙන මේ සිතේ තියෙන මෝඩකමට දුක සැපක් වශයෙන් අරගෙන ඒ මුලාවට පත්වෙච්ච නිසා මේ විදිහට සංසාරයේ මම ගමන් කළා කියන අවබෝධය තියෙනකොට මේක කෙරෙහි පුදුම කලකිරීමක් ඇතිවෙනවා. ඒ වගේම තමයි මේ සිත තුළ පහළ වෙන සංස්කාර. සංස්කාර විරහිත තත්ත්වයට පිටපත් වුනහම නිවනට පිටපත් වුණා කියලා කියනවා සංස්කාර ගතන සිත්තම්. නිවන අරමුණු වෙමින් පවත්නා වූ සියුම් දැනීමක් ඇර අනිත් සංස්කාර ඔක්කොම නැතුව නිවී යාමකයි නිවන කියන්නේ. මේ සංස්කාර සංස්කාර විරහිත භාවයටපත් වෙනවා. එතන නිවනට පිටපත් කරගත්ත දෙනකොට නිවනේ සුවය අනිත් වෙලාවේ නිකන් ලෞකික දේවල් කල්පනා කර කර ඉන්නකොට ඇති වෙන සිතේ ස්වરૂපයත් සහ සංසන්දනය කරලා බැලුවොත් Tamanටම තේරෙනවා සංස්කාර ඇතිවීම කොයිතරම්නම් දුකක්ද කියලා. සිතෙන් විවිධ සැනසෙලා තියෙනවා නම් සංස්කාර දෙවිතව පවතිනවා නම් කිසිම සිතිවිල්ලක් දෙන්නතෝ දෙනවා නම් සිතට කිසිම බරක් නැහැ දුකක් නැහැ පීඩාවක් නැහැ වේසක් කන්දරයක් නැහැ. සිත ඔය ශාන්ත ප්‍රණීත පැත්තක පසු වේ දැනීමක් බවට පත් වෙන පරිවර්තනය වෙනවා එනම තියෙන්නේ. ඒකෝට ප්‍රශ්න හුඟක් විසඳිලා. නමුත් මිනිසුන්ගේ ලෝක සත්‍යයට ඒක තේරුම් ගන්න බෑ මේ සංස්කාරي ගණිත වීම දුකක් කියලා. මේ දුක සැපක් කියලා හිතලා සංස්කාරම කොටගස්ස ගන්න. මේකත් හිතේ තියෙන මුලාව නිසා සිදුව ධර්මතාවයක්. එතකොට ඒක හරියට තේරෙනවා නම් ඒ නිසා පහළව සබතාව දුක හරියට අවබෝධ වෙනවා. මේක කොයිතරම් භයානක දෙයක්ද මේක කොයිතරම් නිස්සන ප්‍රයෝජන දෙයක්ද කියලා අවබෝධ වෙනවා. විඥානස්කන්ධයේ පැවැත්මම දුකක්. මාර කලින් කියලා තේ නැති කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. එයාට කිසිම දුකක් නැහැ. සැපකුත් නැහැ, දුකකුත් නැහැ, මොකක්වත් නැහැ. ඔය ඉන්නවා ඉතල. විඥානයේ පවතින නිසා තමයි ඔක්කොම දේවල් අපි කරන්නේ. විඥානයේ පවතින නිසා තමයි කායික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියා කරන්නේ, සැප විඳින්නේ, දුක් විඳින්නේ, සිතිවිලි ඇති කරගන්නේ, සංඥා ඇති කරගන්නේ, වේදනාවක් දැනෙන ඔක්කොම. ඒ විඥානයේ ප්‍රවැත්ම තියෙනවා නම් එතනයි ස්වාමද, එතනයි ප්‍රමේත, එතනයි සත්‍යය. නමුත් ලෝක සත්‍යයක තේරුම් ගන්නට බෑ විඥානයේ තේසත්කවදයක් කියලා ගන්න. මේක ඒ විදිහට සිතේ තියෙන මුලාව තේරුම් ගන්න නාමස්කන්ධය කෙරේ කොයි තරම් දුරට මම මුලාව ගන්නද කියලා. ඊළඟට මේවා මමයේ කියලා හිතුවා මගේ කියලා හිතුවා මගේ ආඥාවක් කියලා හිතුවා මේක ඔක්කොම වැඩි තියෙන අද බකපතරම මුලාව විඥානය ඇති වුණා හේතුන් නිසා නැති විදියක්. නැවත හේතුන් ඇති වුණා නැවත ඇති වුණා නැති වුණා. දැන් මේ කමෙන්ට શબ્දය එනවා. ඒක නිසා මේ ඇයිට ඒක පිළිබඳ දැනීමක් ඇතිවෙනවා. ඔබ නැති වෙනවා. තවත් શબ્දයක් එනවා. ඒක පිළිබඳ දැනීමක් ඇතිවෙනවා. ඒකත් නැති වෙනවා. ඉතින් මේ හේතුන් නිසා හටපත් ඵල ධර්මයක් මම අහනවා මගේ යැතිම ওই විදිහට කියනවා. නැත්නම් මට දැනෙනවා මාව වේදනය කරලා කවුරු හරි එහෙම කළා නම් එහෙම හිතෙනවා. නැත්නම් මට ප්‍රශංසා කළා කියලා හිතනවා කවුරු හරි ප්‍රශංසා කළා. ඔය විදිහට වැරදි මුලාවලටපත් වෙනවා මේ විඥානයේ නිවන සත්‍යය තේරුම් ගන්නට නොහැකිකම නිසා. ඉතින් තියෙන මෝඩකම Tamanටම තේරෙනවා කොයිතරම් කාලයක් පුරා සංසාරේ පුරා මම මේවට ප්‍රයෝජනාද මුලා වුණාද අනේ සිටේ තියෙන බොරුකමේ මහත කියලා Tamanට පරිප්‍රමාණය කියලා Tamanටම තේරෙනවා. සංඥා කියන එක මා කලින් ඒවා හේතුන් නිසා හටගත් ධර්මතාවය. පස්සේ තියෙන්න තොන අවිද්‍යාව තියෙන්න තොන ප්‍රධාන වශයෙන් කියලා කියනවා. මේ සංඥාවට ආවට පස්සේ මම හඳුනාගත්තා මගේ හඳුනා ගැනීම කියලා හිතෙනවා. හඳුනා ගැනීමක් හැර හඳුනා ගන්න කෙනෙක් නෑ. හඳුනා ගැනීමක් තියෙන නමුත් හඳුනා ගන්න කෙනෙක් නෑ. හඳුනා ගැනීමේ පැවැත්මම තමයි මම හඳුනා ගන්නවා කියන්නේ මගේ හඳුනා ගැනීම කියන්නේ. මේක නොදක්කම නිසා මෙතන මම මගේ කියන ආත්මීය සංකල්පනාව ඒ සංඥාව තමාගේ සිතට දැනිට වෙනවා. සක්කාය දිට්ඨිය සහල් වෙනවා ඊළඟට ආත්මානිය දැනිට වෙනවා. මේ සත්‍ය හරියට Tamanට තේරෙනවා මේ මම කොයිතරම් මුලාවකට මේ හේතුඵල නිසා පහළ වෙන මේ බුදු නාම ධර්ම නාම ධර්ම වශයෙන්ම දැනගන්නට නැහැ කියලා මේවා ආත්මයේ හැදීමකින් යුතුව ග්‍රහණය කියන කියන කරුණ අවබෝධ වෙන්නේ. වේදනාව මම වේදනාව නෙවෙයි මගේ වේදනාවක් නෙවෙයි. වේදනාවක් කියන වේදන පුද්ගලෙක් නෑ. ඒ බව තේරුම් ගත යුතු කාරණාවක්. වේදනාවක් තිබෙනවා වේදනාව වේදන කෙනෙක් නෑ. වේදනාවේ පැවතීමම තමයි මම වේදනාව විඳිනවා කියලා කියන්නේ. අපි හිතමු කකුලේ හරි අතේ හරි කොහේ හරි දැනෙන දුක් වේදනාවක් දැනෙනවා කියන්නේ. ඉතින් මනෝ වේදනාව මනෝ වේදනාව විඳිනවා කියලා හිතනවා. එහෙම හැඟීමක් තියෙනවා. එහෙම සංඥාවක් තියෙනවා. ඇත්ත වශයෙන් මේ වේදනාව දැනෙන තුරත් පවතින වේදනාවේ පැවතීම විතරයි තියෙන්නේ. මම වේදනාව කියන එක හිතේ තියෙන හැඟීමක්. ඒ හැර වෙන දෙයක් නැහැ. ඉතින් මේ ලෝකයේ ඉන්න සත්‍යයන් මේවා තේරුම් ගන්නට බෑ. ප්‍රඥාවෙන් දැකිය යුතු මේ ධර්ම ප්‍රඥාව නැති අයට කොහෙත්ම දකින්න බෑ. ඒක නිසා මම වේදනාවෙන් ණය කරලා වේදනාව අල්ලා ගන්නවා. අනාත්ම ධර්ම ආත්ම ධර්ම වශයෙන් ගන්නවා. ඒ වගේම තමයි සංස්කාරත් මගේ පිටුවිදී මම සිතනවා මට හිතන්නට පුළුවන් මට කල්පනා කරන්නට පුළුවන් මගේ ප්‍රඥාව මගේ දැනුම ඒ මම පඬිතේ ආදී වශයෙන් විවිධාකාරයේ සිතන ක්‍රියාත්මක කරනවා. මෙතනත් මේ හේතුන් නිසා හටගන්න පරිත්‍යාවලියක් හරි මෙතන වෙන දෙයක් නැහැ කියන කරුණ තේරෙනවා නේද? තමන්ටම තේරෙන්න ඕන තමන් මෙතෙක් කල මුලාවටපත් වී සිටපු ආකාරය. කිසිම කෙනෙකුට කල්පනා කරන්නට බෑ මොළයේ ක්‍රියා ශෛලයන්ගේ ක්‍රියාදාමයේ නිසි පරිදි නැත්තම්. ඒ අපි තමයි දැන් කෙනෙක් සීනට ගන්න ඉන්ජෙක්ෂන් එකක් ගහවයි කියන්නේ. Taman හිතලා මට හිතන්න පුළුවන් මගේ සිතිවිල්ල කියලා. අර ඒ ගහපු බෙහෙත මොලේ සෛල මතට මොලේට ගිහිල්ලා ඒ මොලේ ස්නායු පද්ධතියේ සාවකාලික අපර්මණ්‍ය භාවයට පත් වීම නිසා ඒ පුද්ගලයාට හිතන්න බෑ. නමුත් මිනිස්සු හිතන්නේ මම හිතනවා මගේ හිතිල්ල කියලා. Tamandama තේරෙන්න ඕන මෙතන මේ රූප ධර්මයන්ගේ ක්‍රියාදාමයේ නොතිබුණා නම් මොලේ රූප කොටස් වල. ක්‍රියාදාමයේ නොතිබුණා නම් Tamanda හිතන්නට හැකියාවක් නැහැ නේද කියන කරුණ. ඒතකොට මෙතන මේ රූපයයි නාමයයි දෙකේ ක්‍රියාදාමය තුලින් සිදුවන ප්‍රතිඵලයක් මේ සිතනවා කියන එක කියනවා ඕන එකක් කල්පනා කරනවා ආදී වශයෙන් කියන ඒවා කොහොම එහෙමයි. නමුත් මේ මිනිසුන්ට තේරෙන ලෝක සත්‍යයට තේරුම් ගන්නට බෑ. ඒක නිසා මම හිතනවා මගේ සිතේ මගේ සංස්කාර මම පින් කරනවා මම අකුසල් කරනවා අකුසල් අකුසල් දෙකම කරන්නේ නැතුව මම ඉන්නවා ආදී වශයෙන් කතා කරනවා. කුසල් රැස්වීමක් තියෙනවා කුසල් රැස් කරන කෙනෙක් නෑ. අකුසල් රැස්වීමක් තියෙනවා අකුසල් රැස් කරන කෙනෙක් නෑ. සිතීමක් තියෙනවා සිතන කෙනෙක් නෑ. කල්පනා කිරීමක් තියෙනවා කල්පනා කරන කෙනෙක් නෑ. මතක් දීමක් තියෙනවා මතක් කරන කෙනෙක් නෑ. මේවා හරියට තේරුම් ගන්නට බැරි මුලාව තියෙන නිසා මේවට ආත්මයක් ඇතේ මමේ මගේ කියලා වැරදි දොස් ඒක ඉදන් කටයුතු කරනවා. මේ ආකාරයෙන් මේ නාමස්කන්ධ හතරේ තියෙන අනිත්‍ය භාවයේ දුක්ඛ ස්වરૂපේ සහ අනාත්ම ස්වરૂපේ තේරුම් ගත යුතුයි. ඒ වගේම මේ නාමස්කන්ධේ තරම් විග්‍රහ කළ යුතු ජීවිත දෙයක් තවම නැති බව සමන්තම අවබෝධ විය යුතුයි. මේ අවබෝධය සමාගයේ සිටීම තමා ඉදීම ඇති එකක් නිවැරදි අවබෝධය තමයි මේක ඇතිවන්නේ. එතකොට එහෙම නැතුව මේක බලෙන් පොවන්නට කවන්නට පුළුවන් දෙයක් නෙවෙයි. මේ අවබෝධය ඇති වුණා නම් එහෙම Tamanටම තේනවා දැන් අනිත්‍යෝ දුක්ඛෝ අනාත්මෝ සංස්කාර නාම ධම්ම නිත්‍ය වශයෙන් සුඛ වශයෙන් සම්භාසයෙන් ගතයි කියලා. එතකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්මෝ නාම ධම්ම ලබා ගැනීමට හේතුපාදක වූ ඇහැට පෙනෙන රූප කනට දැනෙන ශබ්ද ආදී අරමුණු. මනසට හොඳ රස, කායයට දැනෙන ස්පර්ශ ආදී අරමුණු අපි අර ගන්නවා උපාදාන කරනවා අපි කියන්නේ සාමාන්‍ය පොත්වලින් ලෝකයා ගන්නවා උපාදාන කරනවා ඒවා ඉතින් තම තමන් ලබා ගන්නට හිතෙනවා අගයනවා මේ දේවල් කරනවා තමන්ගේ නාම ධර්ම ක්‍රියාත්මක වීමක් හැර මෙතන වෙන දෙයක් නැහැ නේද කියන අවබෝධය ඒ ඇයි ඇති කරගන්නට බෑ ඇහැට රූපයක් දැක්කාට පස්සේ අපි ඒ රූපය අගයන්නේ ඇහැට දැකපු රූපයට ආශා කරන්නේ නැත්නම් ඒක ලබා ගන්නට ඕන, සිඹ ගන්නට ඕන, ලං කර ගන්නට ඕන, තව තවත් වැඩි කර ගන්නට ඕන. ආදී විවිධ ආකාරයෙන් මේ සජීවීව සජීවී රූප ධර්මයක් ගැන හිතන්නේ. මේ රූපය තුළ ඒවා තියෙනවා කියන හැඟීම නිසා. මෙතන රූප රූපාරම්මණයක් වශයෙන් මේක දැක්කනේ වුණාට සත්‍ය වශයෙන් තියෙන්නේ සමාධියේ සිත තුළ පහළ වන නාම ධර්මයක් විතරයි. මම ඒක එක්ක උපමාවක් මේ කියන්නේ නිදර්ශනයක් උපමාවක් මේ අපි දවසක් ඉන්නකොට මේක පාරේ කිසිදී කියලා ඇස් දෙක තියාගෙන ටිකක් සමාධියෙන් ඉන්නකොට සුදු පරිවිය කීම දස් වෙනවා ඇස් දෙක හරියට පියවනවා හනවා වගේ දෙනවා හොටේ රකහ පාඩක් වෙනවා මේ ඇස් දෙකින් අරගෙන බලන්න හිටිනවා වගේ මේ පරිවියගේ ලාංඡනයේ මුලේ දර්ශන වෙලා තියෙනවා ඇත්තටම පරිවිය ඇහැට දකිනකොට සිදුවන්නේ ඔන්න ඔය කියලා මේක තේරුම් ගන්න බෑ සමාජයේ ඇතිකර තියෙන කාරණා මොකක්ද ඒක. අපි ඇහැට කවර රූපයක් දැක්කත් ඒ දකින්නේ ඇහැට පෙනෙන රූප නෙවෙයි. සමාජයේ සිත තුළින් ඇති කර ගන්නා නිමිත්තක්. වෙන දෙයක් නෙවෙයි. මේ නිමිත්ත සිත තුළම තියෙන දෙයක් ඒක නාම ධර්මයක්. ඇහැට පෙනෙන රූප කියන්නේ නාම ධර්මයක් කියලා අවබෝධ වෙන්නේ. කනට ඇහෙන ශබ්ද කොහොමද තේින්නේ? ඒවා තනිකරම නාම ධර්ම කියලා Tamanටම තේරෙන්න ඕන. ඒ ඇහෙන ශබ්ද පිළිබඳ සිතිවිලි ඇතුනේ නැත්නම් ඒ පිළිබඳ දැනීමක් ඇතුනේ නැත්නම් ලෝකෙ කොච්චර ශබ්ද තිබුණත් අපිට ඇති වැඩක් නැහැ. ඒ විලාවේ කොච්චර මිහිරි ශබ්දයක්ද? ඒකාම කර්ණ රසායන ශබ්ද ඇති. නමුත් අපි ඒක එකක්වත් ඇහින්නේ නැහැ. එකක්වත් ඒව රූපන ශබ්දාරම නෙවෙයි. කඳට වන්න ලෝකේ කොච්චර තිබුණත් වැඩන්නේ තමන්ගේ නාසයට වැදිලා ඒ පිළිබඳ දැනීමක් පහළ වුණොත් විතරයි ඒ ගඳසුවදේ වටිනාකමක් තියෙන්නේ. නැත්නම් ඒක ගඳසුවකක් කියලා දැනගන්නේ. දිවට දැනෙන රසත් එහෙමයි. කොයි තරම් රස ලෝකේ තිබුණත් ඒවත් වැඩන්නේ තමන්ගේ දිවට ඒ රසයේ ගෑවුණොත් විතරයි ඒ පිළිබඳ දැනීමක් පහළ එතකොට මේ අරමුණු කායද දැනෙන ස්පර්ශත් එහෙමයි ඒ පිළිබඳ දැනීමක් පහළ වෙන්නේ නැත්නම් ওই ස්පර්ශ වලින් කිසිම වැඩක් නැහැ. එතකොට මේ ඈට පේන රූප කංකහන ශබ්ද නාසයේ දැන් ගන්ධතුන් වේදයන් රසකාට දැන් ස්පර්ශ ආදී දේවල් බාහිර ලෝකයේ තියෙනවා නැත්නම් තමන්ගේ ශරීරයේ තමන්ගේ කායයට දැනෙනවා අපින් ඇඳුවා තියෙනවා ඒක තමන්ගේම ආධ්‍යාත්මික වශයෙන් ගත්තා ආධ්‍යාත්මික වශයෙන් හෝ බාහිර වශයෙන් තියෙනවා මේ රූප අරමුණු එක්ක කොම නාම ධර්මයන්ගේ ක්‍රියාත්මක වීමක් හැර මෙතන වෙන දෙයක් නෑ තමන්ගේ සිත තුළ සිටිවිලි ටිකක් ඇති වෙලා නැති වෙනවා එච්චරයි මේක හරියට තේරෙනවා මේ පිටිවිදේ ඇති වුණා පැවතුණා නැත්නම් කිව්වොත් ඔය ඇති වුණත් එකයි පැවතුණා කියන්නේ නැති වුණත් ඒ ඇති දේවල් පවතින්නේ නැහැ කියලා. ඉතින් මොන රූපයක් තිබුණා මොන ශබ්දයක් තිබුණා මොන ගඳක් තිබුණා සත්‍ය ඔකයි. ඒක හරියට තේරෙනවා නම් බාහිර අරමුණු කිසිවක් උපාදාන කරන්නේ රූපයක්වත් ශබ්දයක්වත් ගඳයක්වත් රසයක්වත් පොත්සක්වත් මේවා නුදත් මූලකම සමාධිය සිත තුළ ක්‍රියාත්මක වුණා ක්‍රියාත්මක වෙච්ච නිසා මේ නාම ධර්මයන්ගේ යථාර්ථය යථාර්ථය අවබෝධ කරගන්න නැහැ ඒකම නිසා බාහිර අරමුණු මෙතන බාහිර කියන්නේ තමන්ගේ ශරීරයත් එක්ක බාහිර අරමුණු ඔක්කොම අල්ලගත්තා උපාදාන කළා ග්‍රහණය කළා ඒවා පිළිබඳ කායික වාචික මානසික ක්‍රියා කළා අවිද්‍යාව පත්‍යා ප්‍රාසංකාර ප්‍රතිසංකාර චිත්ත සංකාර කියලා එක්තැන කරගුණාඳු දේශනා කරලා තියෙන අවිද්‍යාව නිසා කායික ක්‍රියා කරන වාචික ක්‍රියා කරන මානසික ක්‍රියා කරන කාය සංකාර ප්‍රතිසංකාර චිත්ත සංකාර රැස් මේ විදිහට කටයුතු කිරීම නිසා සංස්කාරයේ පුරා දිගින් දිගට දිගින් දිගට ඉපදී ඉපදී මෙරි මෙරි මේකත් පැමිණ ඉදිරියටත් යන්න වෙනවා එලෙසින් මේව අවබෝධ කරගෙන මේවා නියම සත්‍ය අවබෝධ කරගෙන මේ ධර්මයන් ප්‍රහාණය කරලා සිත නිවීමකට පත්වගත්තේ නැත්නම් එම නිසා ඒ බාහිර අරමුණු කියන්නේ හුදු නාම ධර්මයේ කියලා තේරුම් ගන්න ඕනේ. එතකොට මා කීවේ මේ නාම රූප ගැන කතා කරගෙන යන්නේ රූපස්කන්ධය ගැන දේවාලයේ කතා කරන මේ නාමස්කන්ධය ගැන මේ කතා කරන්නේ. දැන් මේ බාහිර අරමුණු තමන්ගේම නාම ධර්මයක් බවට පරිවර්තන වෙන ආකාරය දැකිය යුතුයි කියන කාරණාවයි අවසන් වශයෙන් තියෙන්නේ. මේවා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අවබෝධ කරගත යුතුයි මේ නාම ධම් ගන්නේ පැවැත්මම ඒකාන්ත වශයෙන්ම නිසා ප්‍රේත ධර්මයක් කියන එකත් අවබෝධ කරගත යුතුයි කියන කරුණේ මේ දක්වා තියෙන්නේ මේ කරුණ අවබෝධ කරගත්තාට පසු භාවනා කරන විට නාම රූප වෙන් කර කර භාවනා කරන්න පුළුවන් වෙනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා එකක් තියෙනවා. නාම රූප වෙන වශයෙන් දැකීමේ නුවණ කියන්නේ. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු ආනාපාන සති භාවනා කරන ආස්වාස් ප්‍රස්වාස අරමුණු කරන ආස්වාස් ප්‍රස්වාස කියන්නේ වායු ධාතුව මුළු කයම Tamanට තේරෙනවා නම් මුලින් වෙන එක ඇති වෙන කාදී ඒ පාණේකත් සම්පූර්ණයෙන්ම රූපස්කන්ධ ඒක රූප ඒක දකින්න සිට නාමය. ඒ සිත තුළ වේදනාවක් තියෙනවා සංඥාවක් තියෙනවා සංඛාරයක් තියෙනවා විඥානයක් තියෙනවා ඒ වෙන් කරලා දකින්නට පුළුවන් වෙනවා මේ ආස්වාද කියලා සංඥාවක් ඇතිවෙනවා මේ ප්‍රශ්නාව ප්‍රස්වාස කියලා සංඥාවක් ඇතිවෙනවා ආස්වාද ප්‍රස්වාස දෙකම තියෙන වේගින යනෝනිකාම සුඛ වේදනාවක් වගේ එකක් දැනෙනවා ආස්වාද කරන වේදන සුඛ වේදනාවක් ප්‍රස්වාස කරනකොට නෑ ප්‍රස්වාස කරනකොට තියෙන සුඛ වේදනාව ආස්වාද කරනකොට නෑ මේවා පිළිබඳ සිටිවිලි පහළ වෙනවා වේදාකාරී මේවා නිත්‍යයි දුකයි අනාත්මයි ආදී වශයෙන් කවර ආකාරවල සිටි මේදී පහළ වෙන මේ නාම ධර්මයන්ගේ ධම්මයේ ක්‍රියාදාමය සහ රූප ධම්මයේ ක්‍රියාදාමය අවබෝධ කරගන්න. දැන් පින්දීන් හැටියෙන් භාවනා කරනවා නම් පින්දෙන රූපය උදර කොටස නම් මේ භාවනා දෙකත්තේ උදර කොටසේ තියෙන ඇතුලේ තියෙන වායු දාපත් ඔක්කොම රූප කොටස රූපස්කන්ධය ඊළඟට තියෙන නාමස්කන්ධය ඒ නාමය තුළ තියෙන වේදනාව සංඥාව සංඛාර විඥාන ඒවා මේ වශයෙන් දකින්න. භාවනා කරන ශබ්දයක් ඇහෙනවා නම් ශබ්දය කියන එකයි කනයි කියන එක සමන්ගේ රූපය ඒකෝට ඒ සද්දේ පිළිබඳ දැනීම නම් ඒ දැනීම පිළිබඳ හඳුනා ගැනීමක් තියෙනවා සද්දේ නැත්නම් ඒ පිළිබඳ ගැටීමක් ඇලීමක් බැඳීමක් වෙන දෙයක් වෙන්න පුළුවන් වේදනාවක් ඇති වෙනවා ඒ කියන වේදනා සංඥා සංකාර විඥාන හඳුනා ගන්නවා මේ දැන් අපි හිතමු භාවනා කරන සද බල කායික දුක් වේදනාවක් වෙනවා නම් අපි හිතමු පස් වෙනවා සද වෙනවා ආදි වශයෙන් පස් වෙනවා කියන්නේ තේජෝ ධාතුව සද වෙනවා කියන්නේ පඨවි ධාතුව ඒක රූපස්කන්ධය ඒක දකින චේතනාමස්කන්ධය ඒ ඒ වේදායන් පහන වේදනා සංඥා සංකාර විඥාන මේවා මේ විදිහට දුක් වේදනාව දැනෙනා කායික වශයෙන් අපි හිතමු. ඒ කායික වේදනාව දුක් වේදනාව දැනෙන රූප කොටස උපස්කන්ධයේ ඒ දුක් වේදනාව හඳුනා ගන්නා සංඥාවකින් මේ ඒ වගේම දුක් වේදනාව දැනෙනවා. ඒ දුක් වේදනාව පිළිබඳ මේක නැති කර ගන්නට ඕනේ. නැත්නම් මේක මහා විසන්නට බැහැ ආදී වශයෙන් විවිධ සංකල්පන ඇති වෙන නිසා මේවා සංස්කාරස්කන්ධ. මේ විදිහට නාම රූප වෙන් කර කර වෙන් කර කර බහනා කරන පොදේ. අර කලින් කියපු අවබෝධයේ පිළිදර එතකොට මේ විදිහට භාවනා කරනවා නාම රූප ඔක්කොම වෙන් කරගෙන වෙන් කරගෙන යනවා. දැන් නාම ස්කන්ධයට වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් හතරයි ගත්තේ. දැන් ඊට පස්සේ තමන්ගේ රූප ස්කන්ධය දෙකට අවධානය යොමු කරනවා. මේ මොන නාම රූප වෙන් කරගෙන වෙන් කරගෙන වෙන් කරගෙන මේ යන්නේ අන්තිමට දැන් පංචස්කන්ධ ලෝකේ නාම රූප දෙක දකිනා රූප ස්කන්ධය වෙනයි නාම ස්කන්ධය වේදනා සංඥා සංඛාර විඥාන කියලා. දැන් රූපස්කන්ධය මොකක්ද කියලා පිටින්ම බලනවා ප්‍රඥාවේ සමාධිය. එතකොට Tamanne තේරෙනවා මේ චිත්ත තුළ ඇඳී යන සටහනක් මේ රූපස්කන්ධය කියන්නේ. චිත්ත තුළ පහළ වෙන නාම ධර්මයක් මේ රූපස්කන්ධය කියන්නේ. මේ රූපස්කන්ධය කියන්නේ නාම ධර්මයක් මේ කියන හරි අවබෝධය පැහැදිලිවම Tamanne ඒකින් මතයලා පෙන්නොත් ඒ වෙලාවට රූපස්කන්ධය සම්පූර්ණයෙන් ඝන කලවරක් වෙනවා වගේ නිවිලා ගිහිල්ලා නැත්තටම නැතිලා. එතකොට ඇතිවන්නේ නාම ධර්මයන්ගේ පැවැත්ම පමණයි. රූපේ පන්සම් බැලුවට සිතින් බැලුවට සිතේ වැටෙන්නේ තේරෙන්නේ නැහැ. මේ නාම රූප වෙන වශයෙන් එසේ දැකීම තුළින් එකතුවන්නේ. එතකොට රූපස්කන්ධේ පරික්‍රම නාම ධර්මයන් බව අවබෝධ වෙලා පෙනී යන තුළින් ඒක සිදුවනවා. දැන් නාම ධර්මයේ පංගාදිස්සයි කියන්නේ මේක තමයි මම මේක තමයි මගේ ආත්මය කියලා ඒ වෙලාවේ ඥානය ගන්න තියෙන එකම ධර්මයයි. ඒක නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද කියලා බලන්න. Tamanටම තේරෙන්න ඕන මේක නිත්‍ය නෙවෙයි මේවා නැති වෙලා යනවා. මේක තියෙනකොට මේ ධර්මයේ මේ මොකක්වත් දෙකක් භාවයේ දැනෙන ස්වરૂපේ මේ නාම ධර්මයේ මම මගේ ආත්මය කියලා ගත්තා. දැන් මේක අනිත්‍යද කියලා නැති වෙලා ගියාට පස්සේ මම මගේ කියලා ගන්න මොනවද ඉතිරෙන්නේ කියලා බලන්න. එතකොට Tamanටම තේරෙන්න ඕන මෙතන ආත්මය කියලා ගන්නට කිසි දෙයක් නැහැ. මේක අපි සුද්ධ වියන සංස්කාර ධර්මයක් කියලා. එතකොට තවත් සිත් භාවයේ කියලා ගැඹුරු විස්භාවයකට පස්සේ ඒකත් නිත්‍ය ධර්මයක්ද අනිත්‍ය ධර්මයක්ද ඒකක් මම මගේ කියලා ගන්න දෙයක් ඉතුරුන දෙයක්ද නැති වෙන දෙයක්ද මේක මමද මගේ ධර්මද කියලා බලන්න මේවට නිසිත දුරු හදවත තුලින් දෙන විට නිවනට සිතපත් වෙනවා නාම රූප හොඳට අවබෝධ කරගෙන නිවන සත්‍යයට පත් වෙන ආකාරයක් ඒකයි එතකොට භාවනා ගැඹුරින් නම් බා කියලටම දිනුට ඒකට නම් ඔය තත්ත්වේ නෙවෙයි සිත නාම රූප වෙන වශයෙන් දැකිනකොට සංකීර්ණ සියුම් දැනීමක් බවට පරිවර්තනය වෙලා සියුම් දැනීමක් වඩාත් පවතිනවා. මොකක් කිසිම දෙයක් හා නොබැඳි සිතක් මේ සිත සියුම් දැනීමක් පමණයි ඒ සියුම් දැනීම මොකක්වත් සිතන්නට කරන්න කියන්නේ මොකක්වත් නැහැ. මේ සියුම් දැනීමෙන් පරිබාහිර ඒවා ඔක්කොම බාහිර ධර්ම වශයෙන් ලැබෙනවා. ඒක එතකොට තමයි දැනෙනවා තමන්ගේ රූපයත් පරිබාහිර එකක්. අනකරණාසේ දිය ශරීරය ඔක්කොම පරිබාහිර වේවා. ඒවට අරමුණු වගේ ඇතිවෙන දක් විඥාන, සෝත විඥාන ආදී ඔක්කොම පරිබාහිර වේවා. වේදනා, සංඥා, සංඛාර ඔක්කොම පරිබාහිර වේවා. අර අධ්‍යාත්මික බාහිර ප්‍රවේදී සියුම් අවස්ථාවයි අපි ප්‍රකාශ කරන්නේ. ඒකෝට ආධ්‍යාත්මික වශයෙන් ගන්න තියෙන සියුම් දැනීම ගමන අනිත් ඔක්කොම මේ හේතුඵල මත ප්‍රයාම කරන පරිබාහිර ධර්ම. එතකොට මේ සියුම් දැනීමේ පැවැත්මම ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සත්‍යයක් ඕකක් නැත්නම් හොඳයි කියන අවබෝධය තියෙනවා. ඒක දුක මේ මේ පංචස්කන්ධ ලෝකයේ දුක පැවතීමට හේතු වෙන නිසා මේක දුක්ඛ සංදේ සත්‍යය කියලා තේරෙනවා. මේකමයි දුක්ඛ සත්‍යය මේකමයි දුක්ඛ සංදේ සත්‍යය කියලා දකිනවා. එහෙම දකින පුද්ගලයාට මේ දුකයි මේ දුක්ඛ සංදේ සත්‍යය පහාය කිරීමටයි අවශ්‍යකමක් තියෙන්නේ. මේක නැත්තටම නැති කරලා නිවැරදි දාන්න. නමුත් එයක් හිතුවට ඒක නිවල දාන්න බෑ. මේක සංස්කාර ධර්මයක් Tamanට ඕන විදිහට නිවන්නට පුළුවන් දෙයක් නෙවෙයි. Tamanට ඕන විදිහට නැති කරන්නට ඇති කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ ඇතිීමේ සමුදේ ඒ වෙලාවට ඇතිවෙන්න පුළුවන්. Tamanගේ රූපස්කන්ධයේ නිසි පරිදි ක්‍රියාදාමයේ තිබෙන නිසා මේක පවතිනවා. ජීවිතෙන්ගේ රූපේ ප්‍රහාණය කියන නිසා මේ තත්ත්වය පවතිනවා. සිතේ අක්‍රීයත්වයට පත් නොවි පැවතීම නිසා මේ සත්‍යය පවතිනවා. ඒ කියන්නේ නිින්දෙක් හද නිින්දට ගිහිලා සීන දික වැඩියා නම් මේවා මොකක් වන්නේ? ඒකයි කියලා සිතේ. ඒකත් ඒවා මත ප්‍රයාණ්මක වන ධර්මතාවයක් මෙන්න මේ. මේ தත්යේ තේරෙනකොට මේ එකක් හරි නිරුද්ධ වුණා නම්, කයේ ජීවිතය පණ ටික නිරුද්ධ වුණා නම්, නැත්නම් කය තුළ සිත ක්‍රියාත්මක වීමට හේතු පාදක වන ආකාරයෙන් පවතින කායේ ශක්තිය ඒ කියන්නේ කායිකේ ක්‍රියාකාරී ශක්තිය නිරුද්ධ වුණාම නැත්නම් කර්මයක් ඔබ පවතින හේතු කර්මයක් නිරුද්ධ වුණා. ඔය එකක් හරි නිරුද්ධ වුණා. ඔක්කොම හරි නිරුද්ධ වුණා. මේක නිවිලා යනවා. නිවිලා ගියාට පස්සේ Tamanට තේරෙනවා දැන් මරණයට පත් වෙනවා. Tamanගේ ශරීරය දැන් තියෙනවා මරුණාට පස්සේ තියෙන ශරීරය තියෙනවා. මේ ඇයට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැහැ මරිච්ච ශරීරයකයි මරණයට පෙර තිබුණු ශරීරය දෙක අතර වෙනවා. මැරිච්ච ශරීරය අර පාණේ නිරුද්ධ වෙලා දීසින්ද රූපේ නිරුද්ධ වෙලා. එතකොට මමන්ටම තේරෙනවා මේ පණ මැරිච්ච ශරීරයේ දැන් තියෙන ශරීරයේ මේ ශරීරයේ මේ ප්‍රාණීම මානින් කරනවා. එතකොට ශරීරයේ සීතල මල තුනක් වගේ අන්තිම සීතල තත්ත්වයටපත් වෙයි පිටපත් එක ගියාවි. ඒකත් ධ්‍යාන අනිත්‍ය වනාත්ම සංස්කාරයක් කියනවා නිවනට පිටපත් වෙන සියුම් දැනීමක්. සමිත නිවන දේශයපත් කරගෙන ශේම දැනීමක් එතන පවතී. මේක පැවතීමක් මහා මුලාවක්. මේක පැවතීමක් මහා දුකක්. ඕක නැති තැනක් තියෙනවා නම් මෙතන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා මේ ධර්මයේ නැති කරන්න ඕනේ කියවට නැති කරන්නට බෑ. ඒක අනාත්මයි. සමන්තෝලෙ විදිහට නැති කරන්නට බෑ. හේතු නිසා පහළ වෙන අර කලින් කියපු ඒ හේතු එකක් වන්නේ මේ ශරීරයේ ශක්තිය වශයෙන් මෙන්න දැන් මැරෙනවා මැරෙනකොට මේ සිත නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙන නිසා මේ සිත තුළින් අර අවිද්‍යාව තණ්හා ආදී ධර්මයන් නිරුද්ධ වෙලා සංස්කාර විරහිත තත්ත්වයටපත් වෙච්ච නිසා ඒකට ගැටගැහෙන සිතක් නැවත උපදින්නට ප්‍රසන්න විඥානයක් කිසියෙත් නුදන්නේ මේ සිත නිවෙනවා මේ සිත නිවෙනකොට මේ දකින නිර්වාණ ධාතුවට මොකක්ද වෙන්නේ ඒකත් නිදැනවා ලෞකික ලෝකයයි ලෝකෝත්තර ලෝකයයි දෙකම දිලී යාමකට නිලා තියෙන්නේ. එහිදී ඇති වෙන සියුම් සාන්ත සීතල භාවයට එහා යන්නට සියුම් සාන්ත සීතල භාවයක් නෑ. නමුත් ඊටාම සියුම් සීතල දැනෙන ස්වરૂපයක් වෙන එක නිකන් කාටවත් බැහැ පින්නම් පාන මොහොතක්. එතකොට තේරෙනවා මේ නාම රූපයන්ගේ පැවතීමම ඒකාන්ත දුක මේවා මොන ලෝකෙ පොතනකවත් මේ නාම ධර්මයේ කිසිසේත්ම නොපැවතී යුතුමයි මේක නැත්තටම නැති නිවිගාම හැර වෙන සැපක් කියලා දෙයක් නැහැ මේ නාම ධර්මයන්ගේ නැත්තටම නැති වෙන ආකාරයෙන් නිවි නිරුද්ධ වී යාමමයි පරම සතේ නැත්තම් දුකේ කියලා කියලා එක තේරෙනවා ඒකයි දුක් නිරෝධය කියලා කියනවා මේ දක්වා ඒ කරුණු අවබෝධ කරගත් විට දුක් නිරෝධගාමී ප්‍රතිපදාවයි කියලා අවබෝධ වෙනවා. චතුරාර්ය සත්‍ය තමයි ප්‍රායෝගික වශයෙන් අත්දකින. මෙලෙසින් ජීවන ප්‍රතිඵලගත කෙනෙකුට උනස් අත්දකින්න පුළුවන් මොකද මේ සරල කරුණු ටිකක් වම්මයි අපි දෙවස්ලියෝ හා සම්බන්ධව කරුණු ප්‍රවාහයක් තියෙනවා නම් කියන්න තියෙන. නමුත් ඒවා කියන්නට අවකාශයකුත් කාලය අවකාශ දෙන්නේ නැහැ. ඊට වඩා ඒ කරුණු කීමෙන් ඒ තරම් පළක් ප්‍රයෝජනයක්වත් මේ ඇයට ගන්නට නැහැ. ඒතකොට මේ දක්වා මීයන්ට කිව්වේ මේක මේ කියපු කාරණාවේ ධර්ම කරුණු කෙටි සාරාංශය අපි කියන්නේ. මේ දක්වා මීයන් ප්‍රකාශ කරේ මේ වාරයේදී නාම රූප ගැන කතා කිරීම ආරම්භ කරලා රූපස්කන්ධය පමණයි කතා කරේ නාමස්කන්ධය කතා කරන්නේ නැහැ ඒ නිසා නාමස්කන්ධය ගැන අපි අද විස්තරය කරේ නාමස්කන්ධය කියන එකට පස්ව වේදනා සංඥා වේදනා මනසකාර කියන වචන පහ හෝ වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ ධර්ම හතර ගණන් ගන්න පුළුවන් දෙකෙන්ම කියන්නේ එකම දෙයක්. ඒ බව දීපේ විවර දේශනාවේදී ඔක්කොට තියෙනවා. එතකොට මේ වේදනා සංඥා සංඛාර විඥාන කියන්නේ මේවා කියලා කෙටියෙන් හඳුන්වා දීමක් කළා. මේ අය කරුණ ගැන දන්න නිසා විස්තර කළේ නෑ. එතකොට මේ නාම ධර්මයන් ක්‍රියාත්මක වන්නේ කොහොමද කියන කාරණාවන්ටයි වැඩිපුර අවධානය යොමු කළේ. ඇහැට පෙනෙන රූපයක් ප්‍රධාන වශයෙන් ගත්තනම් චක්කු විඥානය ඇති වෙනවා, රූප සංඥාව ඇති වෙනවා, ඊළඟට චක්කු සම්පස්සජා වේදනාව ඇති වෙනවා. වේදනාව නිසා නැවත රූප සංඥා ඇති වෙනවා. ඒ වගේම මේ වේදනාව හදාගෙන ඉන්න සංඥා ඇති වෙනවා. ඊට පස්ව සංස්කාර ජනිත වෙනවා. මේක තේරුම් ගන්නකොට මේ ඔක්කොම ධම්ම වේදනා සංඥා සංඛාර විඥාන කියනවා අනිත්‍ය බව දුක් බව අනාත්ම බව අවබෝධ කරගන්න කියන එකයි කියන්නේ. එහෙම අවබෝධ කරගන්නකොට තමන් මේ සංසාර දුකට මේ තියෙන මුලාව නිසා ඇදවැටිච්ච ආකාරය තේරුම් අරගෙන මේ තරම් විග්‍රහ කළ යුතු දෙයක් ලෝකේ නැහැ නැති බව තේරුම් ගන්න. ওই භාවනා මුවා දිනුන අය සතරම ධ්‍යානයේ තීම පිටපත් කරගෙන සිතට සිතේ තියෙන දුක්ඛිත භාවය සිත නිසා දුක් විඳිනවා කියලා තේරුම් අරගෙන දිහි චිත්තං කියලා භාවනා කරනවා. දී කියන මාප්‍රාණ දී දී කියන වචනේ නෙවෙයි සම්මා ධර්ම සියලුම නින්දා කළේතු පරිභාෂා පරිද්දන නිග්‍රහ කළේතු පරිස වචන යන්තා කියලා මේකට නිග්‍රහ කරන්නයි ඒ තරම්ම බරපතල විදිහටම නිග්‍රහ කළේතු ධර්මතාවය කියන එක සමන්තම අවබෝධ වෙන්නේ ඒ අවබෝධ වුණාට පස්සේ මේ බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන අරමුණුත් නාම ධර්මයේ කියන එක තේරුම් ගන්න. කලින් අපි රූප ශබ්දේ විස්තර කරන්නේ Taman යංග ශරීරේ ඒකත් නාම ධර්මයක් කියලා තේරුම් ගන්න. මේක තේරුම් අරගත්තාට පසුව භාවනා කරන විට නාම රූප වෙන් කර කර වෙන් කර කර භාවනා කරන්න විශේෂයෙන්ම පරිගත ධර්මයන් දකින්න රූප ශබ්දයත් නාම ශබ්දයත් බවට පරිවර්තනය වෙන විට රූප ශබ්දේ නොගණීයාවි ඊට පස්සේ තියෙන නාම ශබ්දේ අනිත්‍ය නිරෝධය දැකීම නිසා ඇතිවෙන මේවා අනිත්‍ය වූ දුක් අනාත්ම සංස්කාර ධර්මය වෙන දෙයක් නොවේ කියන අවබෝධය තුළ නිවනට පිටපත් කරගත හැකි කෙසේද කියන කම තේරුම් ඊට පස්ව පෙන්නුනේ ටිකක් භවනා දියුණු කරන කෙනෙකු ලබන අත්දැකීමක් ඉතාසුරුවෙන් ඒක ගැන අපිට කියන්නට අවශ්‍යයි. ලැබී දක්වා තියෙනවද පරිමෝලක ඉස්සාරාංශයේ මේකයි මෙන්නෝ පිළිපැදීම තුළින් මේ නාම රූප ධර්මයන් විනීත දැකලා වෙන් කරන දකින්න පුළුවන් සත්‍ය ලැබලා මේ නාම රූප ධර්ම තුළ සත්‍යයක් නැති බව පුද්ගලයෙක් නැති බව ආත්මයක් ඉස්සියේ කුෂේක් කියලා ගන්නට නැති බව තේරුම් අරගෙන ඒ අනාත්ම ස්වභාවය පැහැදිලි අධ්‍යක්ලා මේ නාම රූප ධර්මයන් නිවිදී නිවනසේපත් කර ගැනීමට මේ ඇයට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාදනය කරමින් අපි මේ දේශනාව දැන්වීම කරන්නේ ඒකෙන් තියෙන දෙමෝ ආකාශත්තාදී කියන පාඨයේ දෙමෝ ආකාශත්තාදී වුණා දේවානාගාමී දිසාපුණන් තකන් මොදිසාවයන් ලක්ෂණ සාසනන් ආකාශත්තාදී මොදිසාටි රම්දකන් දේශනා ආකාශත්තාදී වුණා දේවානාගාමී සාදිත්තා චිරන් දක්ඛන්තු මම් පරන්ති ප්‍රාර්ථනික නිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු සෝයාවේ මානපත්‍ය ධම්මේ පුඤ්ඤං නාසලක්ඛනා වාන්නෝතු සම්බුද්ධ ප්‍රාපමිතති මේක සියලුම කුසල සත්‍යයෙන් මේ අයට මේ ව්‍යාපෘත කර්ම ව්‍යාපෘත වේවා ඒ වගේම නිවිසන සීමලා මේක සල්ගේක වස්නා වේවා අපි මාන්දන සීලිස්ස නිසංගද්ධා පිටායනෝ චත්තාගෝ ධම්මෝ වද්දේය වන්නෝ සම්බලං ආරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්ති මේච අතෝ නිබ්බාන සම්පත්තේ විනාතේ සමිඤ්ඤතු සම්දෙනාටම නිවන් සරම අත්පත් වේවා